තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානක්ඛන්‍දේසු ඉද භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානක්ඛන්‍දේසු ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්ථංගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්ංගමෝ ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා ධම්මස් ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති අත්ති ධම්මයාති වා කනස්ස සතුපත් සති පච්චුපට්ඨිතා හොත් යාව දීව ඥානමත්තාය පටිසති මත්තාය අනිසිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදීයති අයංච කෝ භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහරති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි මේ වෙනකොට සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනා ශේස්ත්‍රයේ හැසිරෙන්නේ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කොටස් ගෙවමි. අපි මේ ධම්මානුපස්සනා කොටසට ඇවිල්ලා එහි දෙවෙනි පාඩුවේ දෙවෙනි පුරුක වෙන පංච සුපාදානස්කන්ධේසු කියන පංච උපාදානස්කන්ධයන් විග්‍රහ කරන දේශනා කරන කොටසේ හැසිරේ. අපි ඒකී කායානුපස්සනා කොටස වේදනාන පස්සනා කොටස සංඥා අනුපස්සන සංඥා උපාදාන කායano කාය උපාදාන රූප උපාදාන වේදනා උපාදාන සංඥා උපාදාන කියන කොටස් සාකච්ඡා කරන්න යෙදුනා ඒකේ අපි සංඥාව පිළිබඳ අපේ ශක්ති ප්‍රමාණය ඒක ජීවිතයට අපි සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක තේරුම් ගන්නට තමයි අපි පෞගේ දවස්වල බැලදැලුවේ ඒ සඳහා විශේෂයෙන්ම ඉදිරිපත් කරගත් ඒ මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වෙන ඒ පාඨය බොහෝමත්ම දාර්ශනික පැත්තක් මතු කරලා දෙනවා. ඒ කියන්නේ මූල ධර්ම පැත්තෙන් ලොකු අත්ලක් ලබා දෙනවා. ඒ වගේම භාවනා කරලා යම් ආකාරයකට රූප ධර්මයන්ගේ අභ්‍යන්තර බාහිර වශයෙන් ඇතිවීම නැතිවීම වශයෙන් දැකපු කෙනාට ඒ වගේම වේදනාවල ඇත්තා වූ සුඛ දුක්ඛ භාව දැකලා ඒ රූපයාගේ වේදනාවගේ විභූතිය නැත්නම් ඒවා දැමීම ඉක්මවීම සිතු කිරීමට සංඥාව බලපාන ආකාරය ගැන බැලුවහම භාවනාවෙන් ලැබෙන නැත්නම් මූලික ලැබෙන භාවනාවකින් ලැබෙන පිටුවහල ඉතාමත්ම මෙතනදී වැදගත් වෙන බව තේරෙනවා. කොයි විදිහට කෙරුවත් දාර්ශනික දාර්ශනික පැත්තෙන් මූලධර්ම පැත්තෙන් බැලුවත් භාවනා පැත්තෙන් බැලුවත් මේක ඔබසියුම් තැනකට ඇවිල්ලායි කියන්නේ මොකද මේ සංසාර ගැටේ අන්තෝ ජටා බයි ජටා ජටාය චටිතෝ පජ විසුද්ධි මාර්ගයේ කියන ඊටාම වටිනා ථේරවාදී මූලික සාජ ලක්ෂණ පෙන්වන පොතට හේතු වෙන මේ ගාථාව ජටා සූත්‍රයේ සඳහන් වෙන්නේ අන්තෝ ජටා බයි ජටා ජටාය චකිතෝ පච. ඒ දේවතාවයේ කයිද සර්වචනස මතක් කරන්නේ ස්වාමීන් වහන්සේ ඇතුළෙමුත් කැට වැටෙනවා පිටිමුත් කැට වැටෙනවා ඒ නිසා ගැටෙන් කැට වැදීගෙන යන පජාවක් මනුෂ්‍ය කොටාශයක් නැත්නම් සත්ත්ව කොටාශයක් මේ ලෝකේ ඉන්නේ. ඉංගින් ගෝතම ගොච්ඡාමි කෝයිමං විජාතේ ජටා ඉතින් මම මේ ගෞතම සර්වචනාසයෙන් අහන්නේ මේ ගැටේ ලිහන ක්‍රමය ඉතින් මේ ගැට වැඩිම සම්බන්ධයෙන් ග්‍රන්ථ සම්බන්ධයෙන් මේ සංඥාව විශාල වශයෙන් ක්‍රියාත්මක වෙනවා ඒ නිසා සංඥාංච දිට්ඨිංච යේ අගයේසුම් තේ රට්ඨයන්තා විචාරන්ති ලෝකේ යම් කෙනෙක් මේ සංඥාවල් නැත්නම් ඒ ඒ වෙලාවට වඩුව Taman අඳින වැඩ කරන දී ලකුණු කරගන්නවා වගේ අපි මේ ආන දකින්න දේවල් පිළිබඳව දී ඇති සම්මුති නැත්නම් මේ ප්‍රඥාක්ති ප්‍රඥාක්ති බව නොදැන සම්මුති බව නොදැන ඒවා පිළිබඳව නිත්‍ය සංඥාවක් ඇති කරගන්න කියොත් ඒ වගේ ප්‍රකෘති අනිත්‍ය සංඥාව යට කරගෙන ඒකාන්තයෙන්ම ඒ කාය ග්‍රන්ථ, අභිත්‍යා ග්‍රන්ථ වශයෙන් අපි සාමාන්‍ය ලෝකෙ කියන විදිහට පටලැවිලි ඇති වෙනවා, ගැට වැටෙනවා. ඒ පටලැවිලි ගැට නැති වෙන්න නම් අනිවාර්යයෙන්ම අපි අපි මේ එදිනදා ව්‍යවහාර සඳහා ගන්න භාෂාව මේ ශලකුණු තැබීම් මේ පොඩි ළමයි සෙල්ලම් කරනකොට ගත්ත ඒ පොඩි ළමයින්ගේ භාෂාවක් වශයෙන් වැඩිහිටියෝ කොහොමද බලන්නේ? සාන්නේ විතර ගන්න. ඒ වගේම ඒ ගොවිතැන්පත් කරගෙන ජීවත් වෙන සිංහල ගැමියා කමතට ගියා වෙනම භාෂාවක් තියෙනවා කමත් භාෂාව කියලා. ඒක එදිනෙදා වැඩට පාවිච්චි කරන්නේ ඒ වෙයිදී ඒ කොළවලන්න ගන්න උකුණු කාර් කියන්නේ ගොයියයි කියලා. ගොයියයි ළමයි කියන්නේ. නමුත් ඒක මේ වෙලාවේදී කරු කිරීමක් වශයෙන් කරන දෙයක්. නමුත් ඒක උබුතු මේ ප්‍රත්‍යක්ෂ මාත්‍රයක්. බුදු සම්මති මාත්‍රයක් පමණයි. ආන්නේ විදිහට හැම වෙලාවකදීම මේ භාෂාව කවමදාකවත් ප්‍රකෘතිය නියෝජනය කරන්නේ නැහැ. ඒ නිසා අපි මේ ඒක නිදර්ශනයක් වශයෙන් ගත්තාම සම්මුති නැත්නම් මේ ප්‍රත්‍යක්ෂි ඉෂ්ඨසහාකරණ යාම තමයි අපි අතර මේ විශාල ගැටවැටිල්ලක් ඇති වෙන්නේ. ඒ නිසා සංනිවේදන ශේත්‍රය අද කොච්චර දියුණු වෙනවද කියලාද කියනවනම් ඒක දියුණුව කොච්චර දුර වෙන්නත් පුළුවන්. ඒක මුළු මනුස්ස ප්‍රජාවම පාලනය කරන තැනට ඇවිල්ලා තියෙනවා. ඒ තන්නේ කර බොරෝ විදියක්. ඒ නිසා මනුස්ස ප්‍රජාවම ජනමාධ්‍යයට අපත්තර තත්ත්වයකට පත් රාජ්‍ය බව අහු වෙන මට්ටමට වෙලා තියෙනවා. නමුත් භාවනා කරන යෝගාවචරය රූපය ආස්වාද ප්‍රසආද රූපේ එනත්තම් පිම්බීම හැකීමේ රූපේ එහෙම නැත්නම් සක්මන් කරනකොට ඒ පය ඔසවනවා යවනවා තබනවා කියලා ඉස්සල්ලාම සටහන් වශයෙන් දකින්න රූපය හොඳට ලං වෙලා බලනකොට ඒවා තුල තියෙන ආකාර විවිධ ක්‍රමවලට පේන ස්වභාවය නිසා ඒ සටහන් ආකාර දෙක දකින්නවන්නම් ඒ පුද්ගලයාට තේනවා ලං වී බලන්න බලන්න සතියෙන් සමාධියෙන් රූප දිහා බලන්න බලන්න එහි ඇත්තා වූ චංචල කම්පන ගති සමීපස්තව බලන්න බලන්න පේන්න පටන් ගන්නවා අර නිත්‍ය ස්ථිර සංඥාවක් නෙවෙයි ඒකට ඇති වෙන්නේ කොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන දියාරු දෙයක් බව හුදු වාදයක් වලක් බව ඒ වගේම නිතර කැඩෙමින් එකතු වෙමින් පවතින දෙයක් බව ආසේ බලාකුළු දිහා බලා ඉන්නා වගේ කලාමැදේ එළියක් දිහා බලා ඉන්නා වගේ වල් ජලකඩකට වැස්ස වෙනකොට බලා ඉන්නා වගේ ලකුණු. ඉන්නේ ආර ගන්න දෙයක් නැහැ. ආන්නේ එතකොට මේ පුද්ගලයා තුළ මේ සාමාන්‍යයෙන් අපි භාෂා ව්‍යවහාරය ගැන පැත්තක තිබ්බත් අඳුම ගන්න කියනවා. අපි මේ ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරන්න මෙච්චර මේ බලපාන්න උත්සාහ කරන නම් කිරීමවත් කරගන්න බැරුව යනවා. අපි ඉස්සෙල්ලා හුස්ම ගන්නකොට ඇතුල් වෙනවා කියලා පුරන් දහරාව පිට වෙනකොට පිට වෙනවා කියලා බලන්න. මෙන්න මේ හොඳට සමීපව පේන පටන් අර ගන්නකොට මේ ඇතුල් වීම පිට වීම දෙක අතර වෙනස වෙනුවට දිගට පවතින ප්‍රවාහයක් සිංවීම තුළින්ම එනකොට ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා පිට වෙනකොට පිට වෙනවා කියන දෙක වෙන් කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඔන්න ඔය වගේ තමයි ඕනම වස්තුවක් ඕනෑම වස්තුවක් දිගේ බලන්න බලන්න යනකොට ඒකට ඒ නම භාවිතා කරගන්න බැරි වෙනවා. ඒක නිසා ගෝයන් අපේ කුඹුරු කොවිතනේ පැරණිම රසාවනේ ආන රසාවේදී ඒ තීලා තියෙන නම් බලනකොට පුදුමාකාර නම් රාශියක් තියෙනවා පාවිච්චි කරනකොට එකින් එකට එකින් එකට එකින් එකට විවිධාකාර නම් මොකද අවුරුදු දහස් ගණනක් මේක පාවිච්චි කරපු නිසා ඒ කුඹරේදී වැඩ කරනකොට ඒ වී වලට පැතර වී වලට කුඹ ගයන් වලට පිටුරු වලට ඒව බෑ මේ කෙරුවට පස්සේ කාටුවට බොල් වලට පුදුම නන්තකයක් තියෙනවා. ඒ කියන්නේ එක නමකින් ඒ මුළු ක්‍රියාවලියම දැන් හඳුනන්න බෑ. තරහ සවිස්තර වෙලා කියනවා. එක නමක් තව නමකට යොදා ගන්න බෑ. මේක සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා රූප ගැන කතා කරනකොට සතිපට්ඨාන භාවනාවේ මුලදීම දිනෙක් මරලා ඒ දින හතරමන් සංජී කබල විකුණනකොට අපි ඒවට කියන්නේ මේ මස් මේ ඇට මේ හම් ආදි වශයෙන් කියන විශේෂ කවදාකවත් දෙන කියන නාමය පාවිච්චි කරගන්න බැරි වෙනවා. ඒවා මේ ලේමස්ට වශයෙන් තියෙන එක අපි හිතමු පිටුවත් එහෙම අර්චේසාලෝමාන කාදන්ත ආදි වශයෙන් යොදලා කියන කොටස් දිගටගත්තාම ඒක කොටක් දෙන කියන සංඥාව වෙන්නේ. ඊට පස්සේ ඒකේම කොටස ගත්තා වූ පටවියාපෝතේජෝ වායව බලනකොට දෙන කියන සංඥාව වෙනුවට පණ ඇති හෝ වේවා නැති හෝ වේවා කොයි එකක් තියෙන දහස ස්වභාව තමයි පේන්නේ. ඒ වගේම තමයි මේ කායන ප්‍රශ්නාවේදී ඒ සිතිස් කොටසට ගෙනියලා ධාතු මනසේ කාර්යයට ගෙනියලා ඊට පස්සේ නවසීව කියලා පබ්බ වශයෙන් දවස් නැරිලා දවසෙන් දෙකෙන් තුනෙන් හතරෙන් පහෙන් හයෙන් හතෙන් අන්තිමට ගිහිල්ලා සුකොලක විසිරීගේ ඇට ඇට ටිකක් පේනවා දැන් යන කම්ම රූපේ පරිණාමය පේනවා. ඒ ඇටකැලි බවට ගියාම ඒකාන්තයෙන්ම අප්‍රාණික දෙයක් වෙයි මතක් ඒක සවිඥානික අවිඥානික දෙකේම තියෙන පටවි කොටස පේනකොට මිනිස්යා කියන සංඥාවක් හෝ ඉක්‍රියාවක් කිය තරුණියක් කිය තරුණියක් කිය දෙමළ මිනිස්සෙක් කිය සිංහල මිනිස්සෙක් මොනම දෙයක් නැහැ අන්තිම නිසරෙන්නේ ඇත්ත කියලා කියන්නේ පටවි දාස් කොටසක්. ආන්නේ වගේ මිනිස්සෙක් gediy වශයෙන් ඒකකයක් වශයෙන් ඉන්නකොට නම් අපිට ඉස්තිරු ස්වභාව අවශ්‍ය වෙනවා. නමුත් දිලාගෙන දිලාගෙන නැත්නම් ගිවිගෙන ගිවිගෙන යනකොට ඒක යොදන නම් වල විශාල වෙනස්කම් රාශියක් ඇති වෙනවා. මේ වෙනස්කම් වලට හේතුව මොකද? ඒ මිනිස්යා කියන නම අරට කැලේට කොහොමද ගැලපෙන්නේ? ඒ එනේන විදිහට නම් මාර්ගය නිසා ඒකෙන් පේන්නේ මේ සංඥාව අන්තිම චපලයි ඕන වෙලාවකට ගැලපෙන විදිහට සුදුසු ප්‍රඥාක්තිය සුදුසු සම්මුතියක් හදලා ඒ වෙලාවේ හැටියට නමක් ඉදිරිපත් කරගන්න. ආන්නේ ඉදිරිපත් කරන අවස්ථානුකූලව ඉදිරිපත් කරගන්නා වූ මේ නම් ඊටාම දැඩිව අල්ලගත්තොත් ඒව ඊටාමත්ම සත්‍ය වශයෙන් පවතින දේවල් වශයෙන් අල්ලගත්තොත් විශාල බඳු ඇති වෙනවා. අන්නේ නිසා සංඥාව කියලා කියන්නේ පිළිගුවක් වාගේ කියලා තේරුම් අරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ සංඥාව එකම සංසිද්ධියක නැත්නම් එකම පද්ධතියක වෙනස් වෙන ආකාරය බලනකොට මූලික ස්වરૂපයේ කිසිම වග විභාගයකින් තොරව කිසිම විලිලැජ්ජාවකින් තොරව සම්පූර්ණ වෙනස් එකක් පාටපත් කළ අපිම මාක්ෂරව ශක්තියක් ඇති කරගන්නවා. ඉතින් මේකට නිදර්ශනයක් වශයෙන් අපි සාම මේ කතා කරන සංඥා ස්කන්ධය ගැන නිදර්ශනයක් වශයෙන් සර්වඥාන්සේගේ දේශනාවලින් ගත්තොත් ඉතාමත් කුංචි නුග ඇටයක් පෙර කරපුවාම ඒ නුග ගහ වශයෙන් උඩට කඳක් වැඩෙනවා මේ කඳ වැඩිලා යම් ප්‍රමාණයකට කඳ අතු ඉති විහිදී යනකොට අර හරහට වැටෙන අතු වලින් පහළට අහළු බහිනවා. කුංචි කුංචි කෙලි බහලව පොළොවට අල්ලනවා. ඒ පොළොවට අල්ලුවාට පස්සේ එව්වයි අර කඳයි වෙන් කරගන්න බෑ. කොහොම හරි අරලු දැසට පස්සේ මුල කඳ කවදාකවත් දැකගන්න බැරි සත්‍යයකට වෙනවා. අර කඳ වැටුනේ නම් පල්ලෙහාට උඩහාට. ඒ අරලු කියන්නේ ඔබ වැඩෙන්නේ උඩ ඉඳලා පල්ලෙහාට. ඒ නිසා අන්තිමට අපි මුඛ ග්‍රහක කඳ වශයෙන් දකින්නේ අන්තිමට වටේට හැප්පෙන තියෙන අරලු ටිකට විතරයි. නමුත් අරලු නෙවෙයි කඳ කියන්නේ. ආන්න වගේ තමයි මේ සංඥාව දිහා හොඳට බලන්න හිටියොත් ඒ ප්‍රත්‍යක්ෂ අපි පුදුම විදිහට මාරු කරනවා වෙනස් කරනවා. මේ වෙනස් කරන නිසා අපිට කිතුළු ගහට ගියා කියන්න දෙයක් තියෙනවා. ඕ ඕන දෙයකට මේ සංඥාවේ තියෙන මේ චපල ස්වරූපේ වංචනික ස්වරූපේ නිසා අපිට ඇත්තටම ලොකු නිදහසකුත් තියෙනවා. අනේ වෙලාවයි හිතුවේ එහෙමයි එහෙම කරා දැන් මෙහෙමයි දැන් මෙහෙම කරා කියලා කියන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. ඔහොත් අපිට මේකේ සමාජික වශයෙන් ගැළවීමක් ලැබුණට මේ නැති මමෙක් ඇති මමෙක් වශයෙන් නැත්නම් ඇත්තටම තියෙන අනිත්‍ය සංඥාව නිත්‍ය සංඥාව බවට පත් කිරීමක් වශයෙන් තියෙන මේ කටයුත්තේදී සංඥාවේ තියෙන මේ සකල ස්වરૂපයේ තේරුම් ගන්න සංඥාව සංඥාව පමණින්ම තේරුම් ගන්න බෑ. ඒකට අදාළ වෙන්නා වූ රූප ධර්ම වේදනා සංස්කාර විඥාන කියන සියලුම දේවල් දැනගන්න ඕනේ. ඒ සාමාන්‍ය ලෝක ව්‍යවහාරය හැටියට කතා කරනවා කණ්ඩෝන වෙච්චාම කවරම තලවය කරගන්නවා කියන්නේ. ඕක බොහෝම ජයට සිද්ධ වෙනවා මේ මේ දේශපාලන කතාවල ජනමාධ්‍ය තුල Tamanට හරවගන්න ඕනේ නම් කැමත අවශ්‍ය නම් කබර යවන තලවය කරගන්න. ආන්න විදිහට අපි මේ අපිටම පුංචි පුංචි වශයෙන් කරගන්නා වූ මේ සංඥා වෙනස නැත්නම් මේ සංස්කරණය කිරීම චේතනා රින්ගිල්ල තේරුම් ගන්න නම් භාවනා භාෂාවෙන් කියනවා නම් මූල කර්මස්ථානයේ දිගේම අඛණ්ඩ සතියකින් බොහෝ වේලා පරික්ෂා කරගෙන යනකොට ඒ අරමුණේ ඉස්සල්ලාම පේන්න තියෙන සතහන් ජීවම් කරමින් සතහන් සහ ආකාර දෙකම දකිනවා සතහන් සහ ආකාර දිගේ යනකොට ඒ තුළ ඇත්තා වූ ස්වභාවික ලක්ෂණ දකිනවා මේ ස්වභාවික ලක්ෂණ වලට හිත හොඳටම සම්බන්ධ වෙනකොට අර මුලින් කියන සතහන් සහ ආකාර හැලෙනවා වෙනස් කිරීමේ මෙනෙහි කිරීමේ ක්‍රමය වෙනස් කරන්න වෙනවා. ඒක මේක හරියට මතක් කරගත්තා නමුත් නැවතත් අපිට ඒක සිහිපත් කරගන්න වෙනවා. ආස්වාස ප්‍රසවාස වශයෙන් මෙනෙහි කරගෙන ගිහිල්ලා හොඳටම භාවනා සාර්ථක වෙනවා නම් හොඳට දැක දැක දැන දැන යෝගාවචර දැනගන්න පුළුවන් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරගන්න බැරි ප්‍රස්වාසයෙන් ආස්වාසයෙන් වෙන් කරගන්න බැරි ඒත් හොඳටම හුස්මේ හිත තියෙන සතියේ තියෙන සමාධියේ තියෙන දැනකට යන්න පුළුවන්. ආනේ දැන දැනගෙන එතෙන්ට එනකම් ඇතුළේ ඇතුළේ වශයෙන් පිටවි පිටවි සෙවෙන කරනවා විපස්සනා වශයෙන් ඒ පස්සේ දෙක වෙන කරගන්න බැන්න දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්නේ කියලා නම වෙනස් කරන්න කියලා. ඔන්න ඔතනදී ඒ සංඥාව වෙනස් වෙන හැටි යෝගාවචරයට ඒ කුංචි මට්ටමේ අස්පන අපිට දැක්කන්න පුළුවන් වෙලා. ආදී ඒකන දැක්කේ නැත්තම් ඒක පිළිබඳ යෝගාචරයට තාම අධ්‍යක්ෂ ගන්න බැරි වුණා නම් මේ සංඥා විසින් අපිව මායා කරන ස්වરૂපය අපිට දැක ගන්න ගොඩක් හරියක්. ඒක නිසා මතක තියාගන්න ඕනේ දැකීම ගැන මතක් කරනවා අපි කියමු ඇහිම කෘත්‍ය දකින්නවා අපි සමහර වෙලාවට රූපෙම දකිනවා එසකට අපි මෙලේ කරන රූපයක් රූපයක් කියලා සමහර විචක දක්ෂණ යෝගාවචරයට පේනවා රූපේ එතන තිබුණට පිළිම සිද්ධ වෙන්නේ ඇයි? එනිසා තමන්ටේන ප්‍රාණගම රූප අපේ හිත කුප්පන වුණාට රූප ඇවිල්ලා ඇහැට ආපාදකට වුණාට පිළිම සිද්ධ වෙන්නේ ඇහෙනම් මෙනෙහි කරන්න වෙන්නේ බලනවා බලනවා බලනවා කියලා. ඉස්සල රූපයක් රූපයක් කියලා මෙනෙහි කරා. දැන් බලනවා බලනවා කියලා මෙනෙහි කරනවා. මේ මේ බල බලා ඉන්නකොට සමහර විෂක යෝගාවචරයන් තේරෙවි මේක බලනවා නෙවෙයි පෙනෙනවා. Taman බලන්නේ ආනාපානේ ඒකට චිත්ත රූප පෙනෙනවා. එහෙනම් කය ඉඳගෙන ඉන්න බව පේනවා. ඒකකොට මෙනෙහි කරනවානේ බලනවා නෙවෙයි පෙනෙනවා කියන්නේ. ආන ওই විදිහට මේ කොයි ద్వාරයේ තුලින් ගියත් මේ සංඥාවේ මේ වෙනස් වෙන ස්වરૂපේ අඳුනා ගැනීම ඒ පස්සරාවේදී බොහොම වැදගත් වෙනවා. වැදගත් වුණොත් තේරෙනවා මේ සංඥාව කියන්නේ සංඥාවක් පමණයි ඉහළ දෙයක් නැහැ. ඒක ඔච්චරම අල්ලගෙන රණ්ඩු කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි අතර අපි හිතමු සම්මුඛ සාකච්ඡාවක් කරනවා කියන්නේ. ඒකදී යම් කෙනෙක් කියනවා නම් දැටිසේ අපිට කියන්නේ බොහොම හොඳයි ඔබතුමායි අදහස තියාගන්න අපිට ප්‍රශ්නයක් නැහැ. මගේ අදහස මේකයි. ඉවර කරන්න පුළුවන්. මොකද මේ සංඥාව පිළිබඳව මේ සංඥාව ගැන මේ තරම් දියාරු දෙයක් කිය. නැත්තම් උගලකට පාවෙන වගේ දෙයක් කියලා දන්නේ නැත්නම් මිනිකුවක් කියලා දන්නේ නැත්නම් අපි දැඩිශේ අපි වටේට විරුද්ධ වෙච්ච එකාට උත්කලිපත් කරා වෙලා වචන ගෝමාරු කරනවා මුටිමැට උමාරු කරන තරමට යනවා. ඒ නිසා මේ සංඥාවේ මේ වික්‍රියාශෝපේ දන්නවනම් අපිට හරියට මේ සමාජශීලී වැඩවලදී අමතර හාස්‍යයක් මතු කරගන්න පුළුවන්. ඒ හාස්‍ය දන්නේ නැතුනොත් රණ්ඩුවක් තමයි ඉතුරු වෙන්නේ. ඒ බටහිර වෛද්‍ය මේ මානසික විද්‍යාව හැටියට මේක විස්තර කරන බොහොම මේ ඒක පිළිබඳව අතුලන්තයක පෙන්නන ගමන් hinaවක් පහල කරන්නේ දෙන්නෙක් වීර්යයකදී හමු වුණොත් එක්කෙනෙක් දෙනර දෙන්න පිළිපඳව මේ සමාජශීලී තත්ත්ව නිසා එක්කෙනෙක් හැම වෙලාවෙම උත්සාහ කරනවා තමන් හොඳ මිනිහෙක් වපේන්න තමන්ගේ ප්‍රතිරූපය ප්‍රතිබිම්බය සියල්ල හොඳ කෙනෙක් බවට පෙන්වන්න. ඒක නෙමෙයි හැබැයි ඔබේ ප්‍රකෘතිය. නමුත් අර අහගෙන ඉන්න එක දන්නවා මොය කොච්චර පෙන්වන්න හැදුවත් උඹේ ප්‍රමාණය මම දන්නවා. එතකොට ඒ මිනිස්යාගේ ප්‍රകൃතියක් තියෙනවා තමන් පෙන්වන්න හදන මහාන්තත්වකමක් තියෙනවා නමුත් අහගෙන ඉන්න එක නෑ ඇති කරන ඔහුගේ தත්ත්‍ය ජීවනතරිය පහත් කරන සලකන ආකල්පකුත් ඇති වෙනවා. එනිසා මේ මිනිස්යා තුල මිනිස්සු තුන් දෙනෙක් ඇති වෙනවා. ප්‍රකෘති එකක් තමන් විසින් තමන් පෙන්වන්න හදන මහාන්තත්කම අලහැරේ හදාගත්ත රූපේ එකක් ඒකම අහන්න කොහොම කරත් අපි ගැන කල්පනා කරන්නේ අපි ඉතන විදිහට පහත් මට්ටමේ ඒ වගේම තමයි ඒ අහන පුද්ගලයා තමන්ගේ ප්‍රතිරූපේ ඉක්මන් කරලා පෙන්වන්න ලොකු කරලා පෙන්වන්න එයා විවිධාකාර වචන ලීලා ක්‍රියා කරනවා ඔහුගේ ප්‍රകൃතියකුත් තියෙනවා. ඒ වගේම තමයි අර පළවෙනි එකනා ඒ පුද්ගලයා දිහා බලන්නේ හැම වෙලාවෙම පුංචි කරලා. ඒක නිසා කියනවා දෙන්නේ වීඩියෝ එක හම්බෙච්චාම 6 දෙනෙක් වෙනවා කියලා. කොයි මිනිහා කොයි මිනිහට කතා කරනවා කියලා හොයන්න බෑ කියලා. ඉතින් කතාවේ කවදාකවත් කෙලවරක් නැහැ. අර උසස් එක්කන උසස් එක්කන කතා කරන්න පටන් අරගත්තොත් ඒකකින් මුදිතාවේ සිදුවන වැඩක්. හොඳයි හොඳයි ඉතින් ඔය හම්බෙච්ච ලාය තමන්ගේ පුරාජේරුකේ හරි ඉස්සරහ දාගනින්කෝ කියලා මෙයාත් අහගෙන ඉන්නවා. හැබැයි අතරමැද මෙයාත් කරන්න හදන්නේ තමන්ගේ බඩට යොත්න ගන්න එක තමයි. අර පහක් වෙනවා පහක් වෙනවා කතා කරන්න පටන් අරගත්තොත් තාමත්ම දීච කතාවක් පාටපත් වෙනවා. හැම වෙලාවෙම ඒ සූත්‍ර කලා විවාදයේ සූත්‍ර සඳහන් තුවන් තුවන් පේසිඤ්ඤ පේසුඤ්ඤ තෝතෝ කියන කතාවත් පිසුණු බස්සකේ. ඔහුගේ කොනම කළ කතාවක කලාහි භාෂා සිද්ධ වෙනවා. ප්‍රකෘති ප්‍රකෘති කවදාකවත් කතා කරන්නේ නැහැ කියලා කියනවා. වෙන්නේම නැහැ. ඒ නිසා මේ සංඥාවේදී අපි මේ දෙන්නේ එකතු වෙච්චා විශ්මූණු හයකට කැඩෙනවා. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕන හොඳට එක පැත්තකව සිහියෙන් ගත කරනවා නම් තේරෙන්න පුළුවන් අපි මේ මොකද කරන්නේ. මොකද අපිට වෙන්නේ කියලා. ආනෝක පිළිබඳ හැඟීමක් තියෙනවා අපිට හැම වෙලාවෙම පුළුවන් මෙන්න මේක දන්න කෙනෙක් එක්ක කතා කරනවා නම් මේ කියන මූල ධර්මයේදී මේ සංඥාවේ තියෙන ඇතිවීම නැතිවීම දෙක දැක ගන්නා සුළු අපි කතා කරනවා අපිට කවදාකවත් එකිනෙකට බෝනිච්චා කරන්න ඕන කමන්නේ අපිට කතාවේ ඉවර වෙච්ච නැති කොනක් නෑ ඒ වෙලාවෙ ඉතින් ඉවර කරන්න පුළුවන් එහෙම නැති වුණොත් අපි හැම වෙලාවෙම හිතනවා එයා මං ගැන මොනවද හිතවත් දන්නේ නෑ එහෙම නැත්නම් මට පෙන්නට ඕනේ ආකල්පේ පෙන්න ගන්න පුළුවන් තුනා දන්නේ නැහැ කියලා හැම වෙලාවෙම පිටිපස්සට සංස්කාරයක් ඉතුරු වෙනවා. එහෙම නැති වෙන්නම් ප්‍රകൃති ප්‍රകൃති කතා කරන්න. මෙන්න මේක ගැන පරිශන කරන්න. තවත් විදියට බටහිර පරිශන ක්‍රමවලටම හදලා තියෙනවා මේ මානසික හීනමාන සහ මේ උච්චමාන සදිශ මාන කියලා මාන තුනක් තියෙනවා. අන්නේ තුන බලන්න තමන්ගේ ශරීර ප්‍රමාණය දැක ගන්න පුළුවන් තරම් විශාල කණ්ණාඩියක් හදලා තියෙනවා. ඒකේ දෙපැත්තේ ඇන කරකවනකොට වේලාවකට ඒ රැවුල් බාන කණ්ණාඩියක් වගේ රූපේ ලොකු කරලා පෙන්වන්න පුළුවන්. තව පැත්තකට ගන්නකොට රියදුරාගේ අර සයිඩ් මිරර් එකම පුංචි කරලා රූපයක් කරගන්න පුළුවන්. ඒක නිසා ඒ විදිහට ඝර්ණාගේ අවතල උච්චල භාවය වෙනස් කරන්න පුළුවන් වෙන විදිය බොත්තම් සහිතව තියලා කෙනෙකුට කිව්වොත් මේක ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ රූපේ ප්‍රකෘතියේ ගන්න බොත්තම් කරපන්න කියලා කිසිම කෙනෙකුට බැරිලු තමන්ගේ ප්‍රකෘතියට ගන්න එක්කෝ ලොකෝ කරලා හදනවලු එක්ක නැත්නම් පොඩි කරලා හදනවා ඒ තරමටම අපි අපි ගැන දන්නවත් අඩුයි. අපි හීනමාන කියන එක හැම වෙලාවෙම තමන්ගේ ප්‍රතිගුණය ලොකු කරලා හදන්න පුළුවන් විදිහට කණ්ණාඩි හදලා කියන ඔන්න මගේ ප්‍රකෘතිය කියලා. මේ විදිහේ මහ විශාල දෙයක් දැකගුවාම ඒක ලක්ෂ වාරකින් පිරිසුදු කිරුවේ නැත්තම් අතරමඟ නැතේකෝ ඒකාන්තයෙන්ම සංඥා විශ්ෙන් අපට විවිධාකාර මේ අඩල භාගයට සිද්ධ වෙච්චි කෙලවර කරගන්න බැරි වැඩ පිළිවෙලකින් තමයි නැතර කරන්නේ මේ නිසා තමයි සර්වඥාන්සේ දේශනා කරේ මෙන්න මේ මාර්ගය නතර කරන ඉරියව් මාරු කරන ගැතියෙන් තමයි අපිට දුක වැඩි. එකම ඉරියව් වෙනකන් ධිකටම අරමුණු මෙහෙ කරගෙන යනවා නම් අපිට තේරෙන පටන් අර ගන්නවා එකම දේ ධිකට පේනකොට කම්මැලිකමක් පාළ වෙනවා. නිබ්බිදාවක් පහළ වෙනවා. බයක් පහළ වෙනවා. ඒකාකාරකමක් පහළ වෙනවා. ශරීර ගතියක් පහළ වෙනවා. අසරණ ගතියක් පහළ වෙනවා. මෙන්න මේක තමයි මේ අනිත්‍ය සංඥාව වැඩ කරගෙන එනකොට ලකුණු. අපිට තේරෙන්න පටන් ගන්නවා එකම බලයන්දලා පාළුවේ ගතියක්. නීරස ගතියක්. අපේ බලවලේ ඉන්න කට්ටිය මේ වෙලාවට කීයක් හරි හම්බ කරගන්නවා. අපි මේ මොකද්ද වෙන ආනාපානෙ බලන්නේ. ඕකෙන් හම්බ වෙනවද අපිට කීයක්වත් කියලා. ඒකනේ පාවෙලක්යක් කරනවා. එහෙම නැත්නම් හිතනවා මේ ගුරුවරයා එච්චර හොඳ නැහැ. මේට වැඩිය හිත බලන්න පුළුවන් අභිඥාව දාන්න ගුරුවරයෙක් හම්බුනම මට කෙලින්ම කමසහන කරන්න සිපහට යන්නවා වගේ මේක නම් ආවා. එහෙම නැත්නම් හිතනවා මේ ක්‍රමය මට ගැලපෙන්නේ නැහැ. නම් සමථ යෝගාවචරය කරන්නේ මට හම්බෙලා දෙන විපස්සනා අරමුණක් වෙන්නේ කියලා මොකකින් හෝ අර නිත්‍ය සංඥාව අනිත්‍ය බවට කැඩීගෙන එනකොට පහළ වෙන්නා වූ නිබ්බිදාව නිර්වින්දනය නැත්නම් අනිත්‍යෙන් දුකට හැරෙන්න හදනකොට පෙන්වන මේ නිර්වින්දනය පහළ වෙනකොට ඒක මේ සංඥා විපල්ලාශයේ දුරු වෙනකක් බව තේරුම් ගන්නවා වෙනුවට යෝගාවචරය කරන්නේ සමුග සාධාරණ නැගිටලා යනවා ගුරුවරය වෙනස් කරනවා භාවනා ක්‍රමය වෙනස් කරනවා ස්ථාන වෙනස් කරනවා নানা ආකාරයට මේක කරන්න ගියාම අර වැස්ස වෙලාවට පියාඹන්න හදන කුරුල්ල වගේ දෙමිලා නැහිනවා ඒක නිසා අපි තේරුම් ගන්නවා නම් මේ ඉන්න හදන්නේ ඒ අනිත්‍ය සංඥා අනිත්‍ය වශයෙන් දුක්ඛ සංඥා දුක්ඛ වශයෙන් පෙන්වන්න හදනකොට සංඥා වලින් මාංශාල විපල්ලාසකට ඇති කරනවා අනේ විපල්ලාස නැති කරන්න මේ කාන්තේම අපි විශේෂ ශක්තියකින් යුක්තව ඒ වගේම අර රූප දිහා බලලා ඒ රූප දිහා බලාගෙන ඉන්නකොට ඒක වෙනස්කම් ඇති වෙන බව දැනගන්න අසුලුව. දකින දකින සතහන දකින දකින ආකාරය අලුත් ඇහැකින් පොන්ති ළමයකට හම්බෙච්ච අලුත් දෙයක් වාගේ බලනවා නම් පැහැදිලිව දැක්කන්න පුළුවන් එකම දිපාර බලනකොට ඒක ඇති වෙනස් වෙනවා. දිවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පනේ සකසේම සුදු වෙනා කියලා කියනවා. එන්නේ එන්නේ එන්න ඕනම දෙයක් මේ ලෝකේ. නැවත නැවත බලන්න බලන්න එක නීරස වෙනවා කියන එක සදාතනික සත්‍යයක්. මෙන්න මේ නීරස වීම තුල සංඥාව විරංජනේ වෙන්න පටන් ගන්නවා. සංඥා විචිනේ ප්‍රියකර භාවය සංඥා විචිනේ විචිත්‍ර භාවය සමනල වර්ණ දේහුදු වර්ණ තේරෙම එන්නේ නිරංජන වෙන්න පටන් ගන්නවා විරංජති කියන එක කියන්නේ රංජනය කරගන්න බැරුව යනවා මෙන්න මේක නැති කරන්න තමයි අපිට මේ මේ ඇහැට රූප නිතරම වෙනස් කරන්න ඕනේ ගැතියි කනට ඇහෙන ශබ්ද වල හැදේ නිතරම වෙනස් කරන්න ඕනේ ගැතියි නාසයට ගඳ සුවඳ නිතරම වෙනස් කරන්න ඕනේ ගැතියි දිවට දැනෙන රස නිතරම වෙනස් කරන්න ඕන ගැතියි. කයට දැනෙන පහස නිතරම වෙනස් කරන්න ඕන ගැතියි. හිතට දැනෙන මේ අපේ රුචි අරුචි අදහස් නිතරම වෙනස් කරන්න ඕන ගැතිය නිසා අපි මුතුම විචිත්‍ර ධාතිකටපත් වෙනවා කියනවා. මේ වෙනස්කම් නිසා දෙන්නේ සම නැති පුතක් භාගයක් කියලා කියනවා. පුතු බෙදි බෙදි යන තත්ත්වයක් ඇතිලා කියනවා. නමුත් මේක මේ විලෝපනයක් කියන්නේ මේකේ තියෙන ප්‍රඥප්ති පමණය මේකේ තියෙන සම්මුතිය පමණක් කවදා හෝ මේ පරම ප්‍රත්‍යක්ෂ විඳගෙන මම පරමාර්ථය දිහාට බලන්න ඕනේ කියලා සර්වචනාංශික කියාපු උපදේශෙ පිළිතලා එකම අරමුණ නැවත නැවතත් නැවත නැවතත් බලනකොට ඒ අරමුණේ රූපමය වශයෙන් ඒකාන්ත වෙනසක් ඇති වෙනවා පරිණාමයක් සිදු වෙනවා වේදනාව වශයෙන් වරේක ආරමුණ දැකීමෙන් සැපහිත පහළ වෙනවා. වරේක දුක්ඛිත පහළ වෙනවා. කොහොමද අන්තිම දිතුරු වෙන්නේ උපේක්ෂාම. ඒ වගේම තමයි මේ ආරමුණ පිළිබඳව විවිධ සංඥා පහළ වෙනවා. ඒ සංඥා ඔක්කොම ගිහිලා අන්තිමට ඉවර වෙන්නේ මේ ආරමුණේ මෙතෙක් කල්ගෙන ආපු නිත්‍ය සංඥා වෙනකොට ඉතාම අකමැත්තෙන් නම අනිත්‍ය සංඥා විතරේ ඒ වගේම තමයි මේක පිළිබඳව සුඛයි සුඛයි කියලා හිතානට පො සංඥා වෙනුවට දුකයි අසුභයි භයානකයි තමයි මේකේ ආත්මයක් තිබුණා කියලා හිතාන වෙනුවට අනාත්මය පිළිගන්න තරමටම මේ සංඥා මාර්ගිච දවසට පමණයි අපි සංස්කරණය කිරීම නතර කරන්නේ. චේතනා පහල කිරීම නතර කරන්නේ. එතකන් අපි හිතනවා කය පොඩ්ඩක් එහෙම කරලා සංස්කරණය කරලා දැක්කොත් භාවනාව හරියයි. එහෙම නැත්නම් මේක කරන්නේ වෙන විදිහට කියලා කිව්වොත් හරියයි. අන්න විදිහට හැම වෙලාවෙම මේ සංඥාවේ තියෙන අඩුපාඩු සංඥාවේ තියෙන මේ ගියාරු ගතිය දන්නේ නැතුව මේක බලන නිසා අපිට හිතනවා මේ ටිකේ පොඩ්ඩක් එක වෙනස් කළොත් හරි. ඒක ලුණු ටිකක් දාගත්තොත් මේ කෑම හොඳයි. උඹලට කන්න දාගම හොඳයි. හැමදාම සංස්කරණය කරනවා. ඒ වගේම තමන්ගේ මුණ මූණම හැමදාම ඕක පාට කරනවා. ඔය කොණ්ඩේ කොහොම කරුවත් කොණ්ඩේම ඒක හැදෙනවා. මේ ඇඳුම් කොච්චර කරුවත් තියෙන විලි වහ ගන්න විතරයි. නමුත් ඕකට කරන දේවල් බලන්න විලි දෙච්ච නැති වැඩ කරන ඇඳුම් ඒ සියයට හේතු වෙලා තියෙන මේ අපි මේ හුදු සංඥාවෙන් පෙන්වන්න හදන මේ බිරිඟුව තේරුම් ගන්න නැතුව ඔක පිළියම් කරන්න පුළුවන්. ඔක තනවාඩන්න පුළුවන් කියලා හැම වෙලාවෙම චේතනා පහළ කරනවා. මේ චේතනත් චේතනාම් භික්කවේ කම්මං වදාමි කියලා සර්වඥාන්සේ දේශනා අංග දෙකේ කහලා තියෙනවා. මෙන්න මේ චේතනාව තමයි අපි සංස්කාර වල තියෙන අපි ධර්ම ක්‍රමයට ගන්නවා චෛතසික 50යි ප්‍රධානම චෛතසිකය. ඒක තමයි අර සංඥාවෙන් ඇති කරලා දෙන අදල දැනුම, භාගයට ඇතිවෙච්ච දැනුම සම්පූර්ණ කරන කරන මේකක් වෙනවා. ප්‍රකෘති ලක්ෂණ අවශ්‍ය කරන්නේ මොනක්ද? නැති නිසා ඉතින් අර සංස්කරණය කරනවා. අන්නේ සංස්කරණය කරන්න කරන්න කරන්න මේ ඉබේ සිදුවෙන වැඩට අපි ඇඟිලි ගැසීම කරනවා බලපෑම් කරනවා ඒ කරන්න කරන්න චේතනා බහින්න චේතනානු කර්ම රස. එනිසා භාවනා කරගෙන යනකොට මොනම දෙයක් සිද්ධ වුණත් කවදාකවත් කෙලස් පාර වෙන්නේ නැහැ. හැබැයි මොනවා කළත් හැම දෙයකම භාවනා කරේ. එහෙම නමුත් අපි සංස්කරණයක් කරනවා. මොකක්ද මේ සංස්කරණය? අපි ආරමුණ මෙනෙහි කිරීම කරනවා. ඒක සංස්කරණයක්. ඒ මොකද ඒ මූල කර්මස්ථානයේම හිත යොදාගෙන ඉන්න මේ නම් කිරීමක් මෙනෙහි කිරීමක් කරනවා. මේ මෙනෙහි කිරීම ආරම්භයේදී සම්මුති වශයෙන් හැසිරෙනකොට ප්‍රත්‍යක්ෂ වශයෙන් හැසිරෙනකොට අරමුණත් හිතත් මුලට මුල දාස බා ගැනීමේදී වැදගත් වෙන සංස්කරණයක්. නමුත් හොඳටම යෝගාවචර තේරුම් ගන්නවා මේ මෙනෙහි කිරීම කරනවා නම් සම්මුතියන පරමාර්ථයට හැරෙනකොට ඉබේම මෙනෙහි කිරීම හැලෙනවා. අවශ්‍ය නැති දයක් වඩපත් වෙනවා. මේ නිසා ඒ සංස්කරණය කිරීමක් කිසිසේත්ම විපස්සනා වෙහිට වැටුණාට පස්සේ අවශ්‍ය කරන්නේ මේ සංස්කාර පිළිබඳව කතා කරනවා නම් මෙන්න එහෙම අර්ථ කතන වගේ තියෙනවා. ඒක හිත බොහොම මේකට මාතෘකාවට විඥානයේ රූපයෙන් වේදනාවේ සංඥාවේ වෙන් කළ සංස්කරණය කොහොමද සංස්කාර කියන එක අපි දැනගන්නේ කොහොමද කියන්නේ දැනගන්න පුළුවන් අපි ඇහැට රූපයක් කනට ශබ්දයක් ආදී වශයෙන් බලනකොට මොනම ඉන්ද්‍රියකට හෝ අරමුණක් ඉදිරිපත් වුණාට පස්සේ අපි ඒ අරමුණට හිත ගියානම් රූපයක් පෙනුණා ඇහැ ඇරුණා රූපෙට හිත ගියා නම් ඒකාන්තයෙන්ම අපි අර කනනාසය දිව කය මන කියන දේවල් වල ක්‍රියාවත් භාවයෙන් නැති කරමින් අපේ හිත සම්පූර්ණයෙන්ම රූප දිහාට යෑමේදී ඒකාන්තයෙන්ම අපි රූප ශබ්දයට වඩා ගන්ධයට වඩා රසට වඩා පහසට වඩා හිතවිල්ලට වඩා මේ වෙලාවේ රූපය තෝරා ගැනීම මාර්ගයෙන් අපි හය ආකාරකින් එන්න තියෙන තොරතුරු රාශියක් මතලා එකම ద్వාරයකට පමණ ඡන්දය දුන්න වෙනවා. මේක අපි කරන සංස්කරණය. ඒ නිසා මොන්නම ద్వාරයක් වැඩ කරත් ඇහ කන නාසය දිව කය මන ඒ සෑම දෙයකදීම සංස්කරණය කිරීම අනිවාර්යම සිද්ධ වෙනවා. සංස්කරණයකින් තොරව කවදාකවත් හිතක් පහළ වෙන්න බෑ ඉඳුරන්නේ. මේක අපි දන්නවා. දැනගෙන සර්වඥාංශ මතක් කරනවා මේ කෙරෙන වැඩ පිළිවෙල පිළිබඳ අවබෝධ කරගන්න ඇහැ පිළිබඳ වැඩ කරන්න අමාරුයි මොකද ඇහැ බොහොම සූක්ෂමයි. කන, නාසය, දිව ආදී වශයෙන් එන්නේ එන්නේ ගොරෝසුලා කයේ තමයි මේක හොඳට දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කයට අරමුණක් එනකොටම මගේ හිත ඇහි නෙවෙයි, නාසය නෙවෙයි, දිවේ නෙවෙයි, කනේ නෙවෙයි, ඒ කයේ තියෙන්නේ කියන බාට මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අපි ගත කරනවා නම් අපි ආනාපානය කරනකොට වගේ ඒ අරමුණේ හිත පවතින තාක් හොඳට අපිට දැක්කන්න පුළුවන් රූපේමක් නැරූපෙන්න හිත කැඩුනා කියලා අපි කියන්නේ. සද්ද ඇහුනොත් හිත කැඩුනා කියලා කියන්නේ. නාසයට දිවට හිත ගියා නම් අපි හිත කැඩුනා කියලා. අරමුණේම හිත පවත්වනවා නම් අපි හොඳටම දන්නවා අපේ ළඟ සිද්ධ වෙන්නේ මෙන්න මෙවැනි සංස්කාරයක්. කාය කායන පසනාහිද මේක දිගින් මේ යනකොට යම් වෙලාවක ඒ කය කිවිච්ච වෙලා දැන් කාය සංස්කාර වශයෙන් ගත්ත ආනාපානය කිවිච්ච වෙලාවට අන්න අර ඉන්ද්‍රියක අල්ලගෙන ඒ ඉන්ද්‍රා තුළ ඇතිවෙච්ච අරමුණේ ටිකටම ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන යනකොට විඥානේ මෙතෙක් කල නොගිච්ච ආකාර නොයාව ආකාරයට අනින්ද්‍රිය ප්‍රතිපද විඥානයක් බවට පත් වෙනවා ඉස්සර තිබුණේ කාය ප්‍රතිපත්ති විඥාන. ඒ කයේ හුස්ම රැල්ල කියුණා. මෙනෙහි කිරීමත් නතර වුණා. හිත පිට ගියෙත් නැහැ. නින්දකුත් නැහැ. ආන් එතකොට අපිට තියෙන කිසිම අරමුණක් නැතුව නැතුව වගේ අඩු ගන්න ආනපනෙත් නැහැ. හැපිච්ච තැන පේන්නේ නැහැ. නමුත් හිත උලම් වදින්නත් යනක පාත් වෙන පහන් දැල්ලක් වගේ කිසිම පැකිලීමක් නැතුව හිටිනවා. මේන මේ වෙලාවට හොඳට දකින්න පුළුවන් ඒ අත්දැකීම කවදාකවත් ඇහෙන් ගන්න අත්දැකීමක් නෙවෙයි කනෙන් ගන්න අත්දැකීමක් නෙවෙයි නාසයෙන් ගන්න අත්දැකීමක් නෙවෙයි හිතෙන් ගන්න අත්දැකීමක් නෙවෙයි ඒකාන්තම කයෙන්ම ගිහිල්ලා කයගේ වාදණයෙන් ගත්ත අත්දැකීම ආන්නේ අත්දැකීම එන වෙලාවේදී පැයක් දෙකක් ඒ අත්දැකීමේම එක තහවුරු කරගන්නවා මෙන්න මේවා එක පටන් ගත්තේ. මෙන්න මෙච්චර වෙලා තිබුණා. මෙන්න මෙතනින් ඒක නැති වුණා කියන තැනට යනකම් ඒක අත්දැකා නම් යෝගාවචරය කරන්න පුළුවන්. මෙන්න මේක තමයි අනින්ජේ ප්‍රතිපද විඥානය කියලා කියන්නේ ඔතන නෑ සංස්කරණයක්. අඩු ගානේ අරමුණකුත් නෑ මෙනෙහි කිරීමකුත් නෑ. සංස්කරණයක් වෙන්නේ ඕකෙන් සැක කරොත් පමණයි. සංස්කාර උපදින්නේ ඕක භාවනා හරි ගිහිල්ලාද වැරදිලාද මට සතිය නැති වෙලාද කියලා අලුතෙන් ඊවරණ වටහාගත්තොත් තමයි නමාගත්තොත් තමයි දැන්නේ නැත්නම් හොඳට ඕම තේරෙන පටන් අර ගන්නවා කිසිම දෙයක් නොකර නීවරණ වලින් පහර දීමකුත් තොරව යෝගාවචර සමහර වෙලාවට සමහර ඇත්තන් ඇත්තම අර සමතේට බර ඇත්තන්ගේ සමත සමාධියක නැත්නම් ධානයක තියෙන ධානාංග පහළ වුණොත් මේ චිත්‍රෙ විතරම පැහැදිලි නෑ. නමුත් එහෙම නැතුව සමහරකට බොහෝ වෙලා ඉන්න පුළුවන්. අන්නේ වෙලාවදී ඇති වෙන හිත කිසිම සංස්කරණයක් නැහැ, සංස්කාර නැහැ, චේතනා නැහැ. බොහෝ වෙලා ඉන්න පුළුවන්. ආනේ ඉතර කියන්න පුළුවන් අනිත්‍ය ප්‍රතිපදයි කියලා. අනිත්‍ය ප්‍රතිපද විඥානයේ තියෙන තාකල් සංස්කාර වලට විදායක බලය නැති වෙනවා. සංස්කාර නැතිලා. මේ தত্ত্বය තාම සමත தত্ত্বයක්. මෙන්න මේ සමත தත්ත්වයේ ඉන්නකොට තමයි යෝගාවචරය හිතා ගන්න පුළුවන් වෙන්නේ. ඒකෝද අපිට පැයක් දෙකක් උටත් හුස්ම ගන්න පිළිබඳව වෙහෙස වෙන්න දෙයක් නැහැ. ඉඳගෙන ඉන්න ඉරියව්ව පිළිබඳ වෙහෙස වෙන්න දෙයක් නැහැ. මේ මම ඉන්නේ ආරක්ෂාවේද නැද්ද කියලා වෙහෙස වෙන්න දෙයක් නැහැ. බොහෝම ජයට ඉන්න පුළුවන්. අන්න මේ අත්දැකීම ඇති වෙච්ච කෙනාට නම් තේරුම් ගන්න පුළුවන් යම් තාක් අපේ විඥානේ නැත්නම් අපේ හිත අරමුණක් හා ප්‍රතිබඳව අරමුණකට බැඳිලා ගත කරන තාකල් අපි මේ සම්මුතිය ඒ තාකල් අපි සංස්කරණය කරනවා. එහාට කරනවා මෙහාට කරනවා නලියනවා හිතනවා එන ඕන දෙයකට කිප් වෙනවා හැම දෙයකටම ප්‍රතික්‍රියා කරනවා. නමුත් දවසක හිත සමතේ හෝ සමත භාවනාවේ සමතේකටපත් වුණා නම් ඒ යෝගාවචර යම් ප්‍රමාණයක් උපේක්ෂාවක් ඇති වෙනවා සංස්කරණයෙන් තොරව චේතනාවෙන් තොරව ගත කරන්න පුළුවන් ආනිසුර කෙරෙන පටන් අර ගන්නවා මෙන්න මේ චිත්තක්ෂණයේ හිතේ සංස්කාර හෝ සංස්කාරයන් පිළිබඳව උපාදානයක් නැහැ කොටිම කියනවා නම් මට මේ වෙලාවේ ඇස්සරිත වෙනවා නම් ඒකත් හොඳ නැහැ කියලා හිතේ වෙන්නේ කැමැත්තක් ඇති වෙන්නේ ආනේ වෙලාවේදී අපිට තේරෙන පටන් අර ගන්නවා తాවකාලිකව මේ සංස්කාර චේතනා පහළ කිරීම නතර කරන්න හෝ අඩු ගන්න සමත භාවනාව අවශ්‍යයි. මේක තව ටිකක් එහාට ගියොත් විපස්සනා භාවනාවට ගියොත් එන්න එන්න අරමුණ කිසියම් තේරිමකින් තොර හොඳ නරක වශයෙන් තෝරන තු අරමුණ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් හිටියොත් මේ වාගෙම අරමුණට සමවදින්න ආසේ සමහරට ගත්ත අරමුණ විනිවිදගෙන යන අවස්ථාව වෙනකොට අර ක්ෂණ මාත්‍ර වශයෙන් ක්ෂණික සමාධිය ඇති වෙනකොට හොඳටම තේරෙනවා බලන්න මමත් නැහැ. මමත් භාවනා කියන අන්තරයට අවු වෙලා භාවනා සිද්ධ වෙන තැනට යන කම්ම විපස්සනාව නැත්නම් විපස්සනාට සූදානම් වීම Java කැවෙන තැනකට එනවා. මෙතෙන්ට එනකොට මේ සංස්කාර එකම ජීවත් වෙච්ච කෙනා සංස්කාර නැතුව කවදාකවත් හිතවලට කෙනාට සමාඩ බයක් ඇති වෙනවා මට භාවනාව වැරදිලාද මේ කන්දෙන් බලකට ගලක් පෙරළුවා වගේ විශාල ගලක් දැන් කඩාගෙන යන්න වගේ හදන හරියයිද වැරදිද කියලා සැක පහළ වෙන තරම් ඉතින් ගුරුවරු මතක් කරලා දෙනවා නේ අරමුණේ හිත තියෙනවා නම් මෙනෙහි කිරීම කියනවා නම් බය නැතුව යන්න ඊට පස්සේ ඕකත් අර මේ ධානයකට ඉස්සල්ලා සමත හිත වගේ විපස්සනා වෙදී මේ සංස්කාරයන් ජීවිතේ පළවෙනි වතාවට ඒ වගේ අධිකාරී බලය හදලා කටදල භාවනා භාවනා විශ්ින් කියන තැනට එනකොට යෝගාවචරස්ස අත්දැකීම් වශයෙන් දැනගන්න පුළුවන් ඔන්න චේතනාව වැඩ නොකරන තැන අඩු ගන්න මෙනෙහි කිරීමක්වත් නැහැ. යොගක් ප්‍රකටව සිද්ධ වෙනවා මේක සක්මන් භාවනාදී සම්බිම්බින හැකිලි භාවනාදී ආනාපානෙත් කරන්න පුළුවන්. විපස්සනා වශයෙන් ඒ වෙලාව වෙනකොට අපි අරමුණු කරලා තියෙන්නේ ඒ තදුවපන්නේ උලංගල නෙවෙයි උලංගල නිසා ඇතිවෙන වේදනාව. වේදනාව අත්දැකීම. උණුසුම් සිසිල් කටි කම්පන චංචල දිගේ කියලා හුද්දටම භාවනාව කස කරනකොට තේරෙන පටන් ගන්නවා කිසිම චේතනාවක් තොරව මෙනෙහි කිරීමකින් තොරව අරමුණට කෙලින්ම මූණට මූණ දාලා තියෙනවා. නමුත් අරමුණේ සතරන ආකාර මොනවාක්වත් නැහැ. අන්නේ වෙලාවට පමණ ඉස්සලාම වතාවට ජීවිතයේදී අපි මේ සංස්කාරයන්ගේ බලපෑමක් නැති අනිජී ප්‍රතිපද විඥානය කියලා කියන්න නැත්නම් සංස්කාරයන්ගේ බලපෑමක් නැතුව භාවනාශින් භාවනා කියන තැනදී මෙන්න මෙතෙන්දි තමයි ඇත්තටම යෝගාවචරය කලින් සමාදන් වෙච්ච සීලයක් තියෙන්න ඕන වෙන්නේ. සීලෙ නොතිබුණා නම් ඒ පුද්ගලයාට හරි බයක් පහළ වෙනවා, අසරණකමක් පහළ වෙනවා. මේ මොකක් හරි පැටලෙන්න ගත්ත රැකිල වැරදිල්ලක්ද කියලා. ඒ නිසා කල්ලාක හොඳ සමාධියක ඉඳගෙන අරමුණත් එක්ක හොඳට සමීප වෙන්න වෙන්න වෙන්න අපි කාන්තා ශේෂ්ඨයකට යරහැලක් ලං කරගෙන ලං කරගෙන යනවා වාගේ පුදුම ජව කැවීමක් පුදුම විද්‍යුත් චුම්බක ශේෂ්ඨයකට අතුල් වෙනවා වාගේ තේරෙනවා අන්න ඒ අවස්ථාවේ තමයි අපිට මේ සංස්කාර වලින් තොර චේතනා වලින් වර සත්‍යකට යන්න පුළුවන් එතින් ගියාට පස්සේ ඇත්ත වශයෙන්ම හය ඉන්ද්‍රයන්ගෙන් මෙලෙව බුද්ධ විඳින්න පුළුවන් වෙනවා මූල කර්මස්ථාන ඇති වුණාට සත්‍යයක් වට අපිට සද්දෙත් එක සම්බන්ධ නොවි සත්‍ය අහන අතර වෙන පුළුවන් ඒ සත්‍යෙන් කැරෙන්නේ නැතුව හිතවිලි ඇවිල්ලා ගියාට හිතවිලි අන්තර්ගතයත් එක්ක පටලැවෙන්නේ නැතුව ඉන්න පුළුවන් මේ වෙලාවේ කය තියන දැනුණට ඒක සුඛ වේදනාව දුක්ඛ වේදනාව වශයෙන් නෙවෙයි වේදනාවක් වශයෙන් පමණයි දැනෙන්නේ මේ ආකාරයට මොන අරමුණක් ආවත් ඒ අරමුණ වදගන්න නැතුව ඒ අරමුණට සැලෙන්නේ නැතුව ඊට පුළුවන් ශක්තිය එනකොට මේ ෂඩින්ද්‍රියමින් අරමුණු ඔක්කොම උකහා ගන්න වෙලාවක් වාගේ. මෙතෙක් කල් කිව්වේ ෂඩින්ද්‍රියන්ගෙන් එන අරමුණ එකක් අල්ලා ගන්නවා අනිත් එක අතාරින්න. මෙන්න මේ අනිත්‍ය ප්‍රතිපද විඥාණයට ගියාට පස්සේ නැත්නම් විපස්සනාන ප්‍රවිෂ්ඨිය ලබා ගන්නතර පස්සේ අපිට ඇති වෙනා ශක්තිය මූල කර්මස්ථාන වල පේන්නේ නැහැ. ඒ තරමටම සමීප නැත්නම් මූල කර්මස්ථාන නිමග්න වෙලා. මුතුවර තේරෙන පටන් අර ගන්නවා. මේ වෙලාව හරියට වීදුරු කූඩුවක් කරේනකොට වැස්ස වහිනවා. කොච්චර වැස්සක් Taman තෙන්නේ. ඒ වගේ තමයි කොච්චර ශබ්ද හුණත් බාධා නැහැ. කයි සමාහලට හොඳටම කයි ජීක බාට සංඥා කලකුණු කියනවා. සමාහලට ඇඟ පුරාම කුඹිලා කියනවා වගේ තේරෙන්න පුළුවන්. කාඩියකට වැටලා වතුර පැක්කෙනවා වගේ තේරෙන්න පුළුවන්. ඉදිකටු දුවන්නා වගේ, සීතල බබුළු, රස්නේ බබුළු දාන්නා වගේ, සෝඩා බෝතලයක් හදපහම බබුළු වෙනවා වගේ විවිධ දේවල් තියෙනවා. ඒ වගේම හිතවිලි. ගොඩාක් දේවල් එනවා. ඒ කොච්චර උනත් මේ චේතනා පහල කරන්නේ නැතුව මේවට මම අතපය වෙනස් කරන්න, අත ගන්න ඕනේ, කහන්න ඕනේ. මේ ශබ්දේනවට හැප්පෙන්න මොනම දෙයක් අන්නතු ඉන්න පුළුවන්. අන්න එතෙන්දි විතරයි මේ යෝගාවචරය අර සංස්කාරකගේ බලපෑම. නැත්තම් මේ චේතනාවන්ගේ බලපෑම නැතුව ඒ යන වේගයට ඉඳ තියලා ඇඟිලි ගැසීම් වලින් තොරව ගැට නිදහස් වෙන කරතේ මෙන්න මේ දිගේ ඉදිරියට යනකොට විතරයි මේ යෝගාචර කවදා හෝ ප්‍රතිවිපස්සනාව නම් වෙන හිතම හිත විසින් විපස්සනා කරතන්න යන්න පුළුවන්. ඒකක් අපි යන්නේම රූප ධර්මයක් හැරමිචිත අරගෙන. රූප ධර්ම අත්ලට අරගෙන මේ රූප ධර්මයේ තුනට කිනාවැසට පස්සේ කිනාවැසීම සිදුවෙන වෙලාවෙදීම සංස්කාරයන්ගේ ක්‍රියාකාරීත්වය අඩු ඊට පස්සේ ආයෙත් යෝගාවචරයට නිදහස ලැබෙනවා කැමැති නම් සංස්කරණය කරන්න පුළුවන් හයිය හුස්ම ගන්න පුළුවන් හිමීට හුස්ම ගන්න පුළුවන් එන ශබ්දවල තියෙන අර්ථ ගන්න පුළුවන් හිතවිලි වල අන්තර්ගත ගන්න පුළුවන් නමුත් ඒකවත් ගන්නවා ගන්න වාරයක් පාස සතිය කරේ ගන්නවාය පාස සමාධිය හැලයක් වෙනවා. ඉතින් ගුරුවරු මතක් කරනවා මේක ස්වභාවයි මේ වෙලාව ටිකක් පරිේශන කරන්න දෙනවා, කල්පනා කරන්න හිතෙනවා. දැන් නම් හිත හොඳයි කියන නමුත් ඒ සෑම දෙයකම වෙන්නේ විලාවනාතිකේව. ඒ නිසා ඒ හැකිතාක්තරට මේ උල්පාස දිගේ අතුරු මාර්ග දිගේ නන්නත්තාවේම කිතරව පහන ඍජුව ගෙනියනවා නම් ඊට පස්සේ කෙලින්ම විපස්සනා මාර්ගයේ නැත්නම් විපස්සනා ඥානදී ඉදිරියට යන පටන් ගන්නවා. මේ යනකොට ඉස්තමාර වේලාවල් වලට මේ ඇතිවිච්ච ස්පාසුව කෙලෙස් කියන තර වෙන්නේ. පොකුරු ඇස වාගේ. පොකුරු ඇස කියන්නේ අපසන ඉස්සලාම කිඹුලපුරේ ගියාට පස්සේ කොයි සාන්තුරේකට එනවා සාන්තුරේ කවදාවත් ගමේදී බබලන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. පිටේ යන්න ඕනේ. පිළිගියමත් තමයි යාගේ වක්කකම තියෙන්නේ. සර්වඥාන්සේට ඉතාම පහසුවක් කරලා තියෙනවා සාක්ෂි පුත්‍රයන් ටික මේ දපරි තමා ගන්න. එතනට ඔක්කොමලා කතා වුණාලු මේ සර්වඥාන්සේට වැඩිය වැඩි මහල් ඇත්තෝ පුළුවාතරම් පැත්තකට ලයින් කියලා. මොකද වඳින්න වෙන නිසා. බාල කට්ටිය විතර කෙලිලා දැම්මා. කබෙන්ද රාමන්නේ කොහොමද කුලචාර්ජ් එකේ වඳින්න පුළුවන්. මේක සර්වඥාන්සේට උත්සාහය බැරි වෙච්ච වෙලාවේ කාටත් වගේ මේක තේරුම් ගන්න පොකුරු රැසක් අස්සලා තියෙනවා. ඊට පස්සේ කියනවා කැමැති කෙනෙක් අදිස්ථාන කරන්න ඒගොල්ලෝ තෙමෙයි. කැමැති කෙනෙක් අදිස්ථාන කරන්න නොතෙමෙන්නේ එතකොට නොතෙමෙයි කිය. එන්න මේකෙන් තමයි ඉස්ලාම දැනගෙන තියෙන සම්වත්තනාව කියලා මේ චිත්ත ශක්තිය කියන බව. අනේ පොකුරු රැස වගේ යෝගාවචරයට වැටෙනවා নানা ආකාර කෙලෙසුල් කපාතේ. නෝ අහුවෙන්නේ නැතු ඉන්න පුළුවන්. මෙන්න මේක එනකොට ඒ බුද්ධිලට පීති පස්සද්දි ආලෝක ඕභාස උපස්ථාන උපේක්ඛා විවිධාකාර කදාකත් නැති විදිහට තමන් පිළිබඳව ලොකු වැඩි ඇත්තමේකට එන තරමට උපක්‍රේෂ වෙන මට්ටමට මේ ඉන්ද්‍රිය ධර්ම මතුවෙන්න පටන් ගන්නවා. ඒකට හේතුවම කිසිම චේතනාවකින්තරෝ භාවනා භාවනා කියන. යනකොට පුදුමාකාර ප්‍රමෝද, ප්‍රීති, සුඛ, පස්සද්දි සීරම පහළ වෙන්න පටන් ගන්නවා. ඉෂ්ඨා ගන්න බැරි විදිහට පහළ වෙනකොට සර්වඥාන්සේ මතක් කරලා තියෙනවා මේ සෑම ප්‍රීතියක් නිසා, මේ සෑම පස්සද්ධියක් නිසා සතිය දුර්වල වෙනවා. හැබැයි හිතෙනවා ඒ වෙලාවට අපු කොච්චර කෙරුවත් දැන් නම් සත්‍ය ගැටෙන එකක් නැහැ. අරමුණ ගැටෙන එකක් නැහැ කියලා විශ්වාසයක් වෙනවා. නමුත් පුළුවන් තරම් මතක් කරගෙන කියනවා මේ වෙලාවේදී අර චේතනාවන්ගෙන් තොරව භාවනා භාවනා විශ්ින් ගෙන යන වෙලාවේදී සංසාරේ ඉස්සෙල්ලාම හම්බෙන මේ වෙලාවේදී යෝගාවචරය අරුතෙන් කටු ආපු කුරුල්ලෙක් වගේ. පියාඹන්න පටන් ගන්නවා. ඒක හොඳට මෙහෙය කරලා මේකෙන් කාලේ නාස්ති කරන්න පුළුවන් උපක්‍රේෂ බව තේරුම් ගත්තොත් හිත ඒ උද්‍යප්පේ ඥානෙ තාමත් බලවත් කරගෙන ගිහිල්ලා බලවොත් අපේ පස්සේ මේ කඩේව බැලගත්තට පස්සේ ඒ පුද්ගලයාගේ හිත ඒ මංග ඥානයට වැටුණාට පස්සේ සංසිද්ධියේ පසුකොන පමණක් දකින තැනට ඇතුණාට පස්සේ ඒ පුද්ගලයා අර අනිත්‍ය අනිත්‍ය බව දුකේ දුක බව අනාත්මය අනාත්ම බව නෑ කියන්න බැරි බෑ කියන්න බැරි තැනටපත් වෙනවා එතකොට මෙතෙක් කළ තාම ආයාසයෙන්, තාම ආසාවෙන්, තාම ශ්‍රද්ධාවෙන් ඇති කරගෙන ගියත් ඒ භාවනාවේ දක්න දේවල් පිළිබඳව හරියට දු ආහාරයක් අරගෙන ඒක වමනි කෙරුවට පස්සේ ඒක දිහා බලන්න වාරයි. එහෙම නැත්නම් සර්පකුණක් Tamange බෙල්ලෙල්ලුවා වාගේ. හරිච්ච බලකුණක් දැක්කා වාගේ ඒක නොදකින් නොපතන් කියලා හිතෙන්න පටන් ගන්නවා. හොද්දටම භාවනා සිද්ධ වෙනවා. භාවනා සිද්ධ වුණත් කොයි පැත්තෙන් බැලුවත් හැම වෙලාවෙදීම පේන තියෙන්නේ භාවනාව භාවනාව වශයෙන් යන්න පටන් ගන්නතර පස්සේ ඒක තුළම දුමාකාර පැතිරිච්ච අර උපමාව තමයි කියන්නේ නේ කාච්ච සෝම් පිටනේ තියා බලන වගේ තමයි. ඕනේ ධර්මයක් කරලා ඉන්න පුළුවන්. හරිම අසුබ ලකුණක් පේන්නේ. හරිම දුක්ඛ වේලිච්ච කරවෙච්ච එපා වෙච්ච, බය වෙච්ච, සැලිච්ච ලක්ෂණ වගේ එන්න පටන් ගන්නවා. හැබැයි සමහර වෙලාවට ඒක කොච්චර දුරට කියනවාද කියනවනම් යෝගාවචරයා ස්ථාන මාරු කරන පව ගුරුවරයා මාරු කරපව මේ වෙලාවේ ගුරු විතාමත් සූක්ෂම උපක්‍රම යොදනවා. ඒ මොකද මේ පුද්ගලයා මේ මාරු කරන්න හදන්නේ හොඳට භාවනා කරන්නමයි. භාවනා කරලා නෙමෙයි. නමුත් මේ පුද්ගලයා දන්නේ නැහැ අර නිත්‍ය නිත්‍ය සංඥා වෙනකොට දුකේ දුක්ඛ සංඥා වෙනකොට අනාත්ම අනාත්ම සංඥාවම නැත්නම් ජීව සංඥා වෙනකොට මේ සංසාර කෙරේ මෙතෙක් තිබුණ මේ ලාටු ගතිය. භව තෘෂ්ණාව, භව නිත්‍ය වේලෙන්න පටන් ගන්නවා. පේන පටන් ගන්න පස්සේ පුද්ගලට බැලූ බැලූ දේ ඉතින් කලාස කරපු සෑම දෙයක් පිළිබඳව බයක් පහළ වෙනවා. ඉපිතාවක් පහළ වෙනවා. ඒක පිළිබඳව උපමා කතාවක් කියනවා. ඒ දවස්වල ලංකාවේ වෙලා සිටින සිද්ධියක්. ඒ ස්වාමීන් වහන්සේ නමක් ආව, පයිසක ස්වාමීන් වහන්සේ නමක් ආව, සම්ම ස්වාමීන් වහන්සේ නමක් භාවනා කළා කියලා. භාවනා කරගෙන යනකොට මේ ස්වාමීන් වහන්සේ බොහොම ගුණගරුක කෙනෙක්. අර තරුණයත් ඇවිල්ලා පස්සේ පැවිදි වුණා. ඊපස්සේ භාවනා කමටහන් දුන්නාට පස්සේ ඒ පුද්ගලයා වස් කාලෙ කිට්ටු වෙගෙන එනකොට දැන් පැවිද්දා මේ නිබ්බිදා පහළ වුණා. පහළ වුණාට පස්සේ ගුරුවරයාට මේක ලොක්ෂය කිව්වා දැන් නම් ඉඳගෙන ඉන්නත් බෑ. ඉස්සර වගේ හොඳ සමාධියකුත් නැහැ. ඒ වගේම අරමුණට හිත තිබ්බ ගමන් අර වගේ අර ආස්වාද ප්‍රසආද පේන ගැටියක් මුලමැද පේන ගැටියක් නෑ බලපු වෙලාවෙ ඉඳලම පේන තියෙන්නේ ඒ බොහොම සියුම් තත්ත්වමට කියාගන්න විදියකුත් නෑ ඒව කියනකට වැඩි කියන්නේ බෑ එපා වෙලා ටික නැසකන කුසලයෙන් දැනගත්ත මේ පුද්ගලයා ඇතිලා තියෙන්නේ නිබ්බිදාව කිය. ඊට පස්සේ මෙයා කියලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මගේ ජීවිතේ බොහොම වැදගත් පුද්ගලයා. ඒ නිසා මම ඔබ වහන්සේට කිසිම අමනාපයක් ඇතින නමුත් මම මේ මහානකම කරන්නත් බෑ. ආරණ්‍යගත ඉන්නත් බෑ. මම උපවිදි වෙලා ඔබ වහන්සේට ප්‍රසන්න කරගෙන ඉන්නවා. කිසිසේත්ම මේ පුත්‍ර දාන්නේ. ගුරුවරයා හොඳට ඕම දන්නවා මේ මොකද කියන්නේ. ඒ පරිපේ කොහොමද යන්නේ ජීවිතාවක් මොකිවනේ ඉතින් හිතයට ඔක වෙන්නේ නැහැ නිසා එනම් පැවිදි පැවිදිුනේ ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් මේ කච්චි ගියාට පස්සේ ඒක ගියාට පස්සේ කියන ආයේ ඉඳන් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ කුටිය ගන්න වෙන්නේ හදන්න මෙතන විසල තියෙන කරක් කියනවා. ওই කලේ මට කුටියක් හදලා දෙලා යන්නේ කියලා. ඉතින් ඊළඟ ආයේ කියලා ස්වාමීන් වහන්සේ ඒකේම දෙන් ආරම්භ කරන්නේ. මේ මම අර කරන්න බෑ මොකද ක්‍රමයක් තියෙනවා මම කියලා දෙන්නම්කො කියලා දර කොට කොට ගන්න කිව්වා. ඉතින් මේ පුතේලා ගිහින් ඉඳන් ගෙදර යන ආදාවක් තියෙනවා සාමසිවුරේ ඉන්නේ. විශාල දර කොටක් කරලා ගවර පස්සේ ඒ ලොකු ආවුදෝ කියලා ගල හොඳටම කිට්ටු කරලා උද්දටම ගලවක් වෙන්න ගලමුර ගහන්නේ කියලා කිනිපරා. ස්ථාපන උද්දටම ඉරිවර ගවර පස්සේ කලු ඉරිවරත් එක්කම මේ යන වතුර භාජනයක් ගහන්නේ කියලා. ඒවට පස්සේ ගල පිටුරුවා. ඒකයි පොත් අපෝරෝ. ඉතින් මේක මේ මනුස්සයා කවල මේ ආවුදුර මේ මොනවද දන්නේ මේ හරි හොඳ වැඩක් නේ. ඉතින් කවල දැන් ආයෙසරයක්. ඒ වතුර අයින් කළා ආයෙ නරකොටක් ගහලා මේ අවුල ගහ අයින් කළා මේකට පොඩ්ඩක් අට්ටු කරන්න කියලා අර පිපිලිච්ච කල් සතෝ වැල්ලා වැටෙනවා. ඒක හරිය ගහන්න ඕන කොහොමද කියලා. ඊට පස්සේ බලුවා ආයෙ නරකොටක් ගහලා ආයෙ වතුර බාර ගන්න. ඒකවත් ආයෙ රොටියක් ඇලවිලා යනවා ඔකේ. කොහොම ටික දවසක් යනකොට මේකේ පුංචි වක්කලක් හැදලා තියෙනවා. ඒ වක්කලම හැදෙන්න හැදෙන්න උෂ්ණ පිටියල අඩුවෙන් අඩුවෙන් ගලපපුරන වැඩි. ඊට පස්සේ මේ මනුස්සයා ජීවිතෝම දැන් බස් කාලය ඇතුළට ආව ඊට පස්සේ ලොකු ආවුල කියලා දැන් මේ වැඩි කරන අතරේ බස් කාලය ඇතුළ සිවුරු අරින්න හොඳ නැහැ. ඔය දිගටම කරගෙන යන්නේ. බස් කාලය ඉවර වෙනකොට දෙන්නේ කොට ඉන්න තරම වට්ටමේ එකමාරකට දෙන්නේ කොට ඉන්න පුළුවන් ප්‍රමාණය විශාල කල්හක් ඇදලා තියෙනවා. ඕනේ හැදීකට ගන්න පුළුවන් එක. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ දැන් එන වාසිය වරයි මම බොහොම සන්තෝෂයි මේ අනිසාරින් මම ලකුවාදන කරලා දෙන්න මම පිටි ගැන දැන් එන කුටි හොඳයි කියලා යන්නේ ඊට පස්සේ ලොකු හම්සුකවලු ඔය කුටිය තනි ගාලා තිබ්බොත් ඔක ජීසීලා වෙනවා දැන් කාය හැටි කියනවා නියුමෝනියාව වෙනවා බල ඇතුලේ තෙතේනවා මේ තෙත නිතරම ගාලා තියෙනවා ඒ නිසා ඕක කපරාරු කරනවා කොහොමද මැටි බදාගෙන ගන්නවනේ මේකත් නම ගියාට පස්සේ මම කොහොමද ඕක කරගන්නේ ඒ නිසා හොඳ උඹස් මැටි එකක් අරගෙන ඇවිල්ලා ඕක හොඳට පිළියම් කරන්න එතකොට ඒකේ දෙත හිටින්නේ නැහැ පිළියම් කරවල ගලු හොම් බෑ ඕක දැන් හුණු ගන්නට හුණු කාර්යය හුණු කාර්යවල ගලු දැන් හතින් නම් මම දැන් මේ මුත්‍තිලා කොහොමයි අර සද්ද බල තිබුණු එපාකම මෙව අතහැරලා භාවනා ටික අරුණාට මොකද භාවනා කරන ගමන් තමයි යන්නේ ඉතින් කොහේ සංඝාසිතින් අපි අදීපස් කරමු හොඳයි. දැන් ඉතින් ගියා කරන්නේ. හැබැයි මෙහෙමයි කිව්ව අලුත්ම කොටි වල වයස ගත්තන් දෙන්න බෑ. ඔබ මාස දෙක තුනක් ඉඳලා ඔබ සීසන් කරන්න ඕනේ. ඉතින් කාලේ කවුරු ඉඳලා ඒ අලුත් වතුර තියාගන්න කරා හදන්න ඕනේ. පාත්‍ර තියාගන්න කරා හදා ගන්න ඕනේ. ඉස්සරහ පැත්තෙන් බාල පිටියක් හදන්න ඕනේ. ඉතින් වැඩි දෙක තියෙනවා කවුරුට වයස මන්නම් තේරෙනවා කරගන්න ඉතින් මට දැන් කරන්න බෑ. එතන ඉඳලා කරන්නේ ඊට පස්සේ ආයෙත් මම කරන්න ඕනේ කියලා ඒ අර පිළියම් වර්ධිත කරන වෙලාවදී මේ පුත්‍රයන් තුනට සම්පූර්ණව ඇති වෙලා තිබුණා සංඥා සංස්කාර විඥානයේ විපල්ලාස නැති වෙලා නැවතත් ඒ භාවනාවේ යම් ප්‍රදේශයකට කඩාගෙන ඉස්සරහට යනවා. නැත්නම් විපස්සනා ඥානයන්ගේ අර භංග, බය, ප්‍රතිපත්තාන ආදීනව ඥාන ඉවර කරලා ඉදිරියට ගියා. ඊට පස්සේ මේ පුතිලා යාර තියෙන තද්දර බල ගෙදරන ආසාව නැහැ. ලොකු සංස් කියලා කියන දැන් කොහොමද කියලා දැන් නම් මට මේ කුටි ඉන්න හිතනවා කියලා. ආ බොහොම හොඳයි. මේක ඉඳගෙන භාවනා කරන්න කිව්වහම ඉන්නේ ආට භාවනා බොහොම ලේසියි. මොකද මෙතෙන්ද ඉස්සෙල්ලා ඉතාමත්ම තද විදියට ගහන හොඳ පැත්ත නම් වූ උපක්‍රේෂ පාල කරනවා. ඒක කපාගෙන ඉච්චින් කියලා පස්සේ නිබ්බිදාව පහළ වෙනවා. නිබ්බිදා කියන්නේ නිසුමින්ද එපාවෙම පහළ වෙනවා. ආන්නේ පාවෙන් පහළ වුණාට පස්සේ මේ පුදුලා විවිධ ක්‍රම කල්පනා කරනවා. කාටුණ සිද්ධ වෙනවා. මේ කොහොමද ඉක්මන් කරගන්න ඕනේ මෙතෙන් හරියන්නේ නැහැ. ආන්නේ ඉක්මන් කර මේ වෙලාවේදී ගුරුවරු විවිධ උපක්‍රම යොදන්න වෙනවා. ඒකයි අර රිට්‍රීට් එකේ ඉන්නකොට අපි ඒකට අහු වෙනවානේ. සාහුනාර වශයෙන් ගෙදර ගන්න විදියක් නැතිවමට හෝ නතර වෙනවා. ඉතින් ඒකදී පාවොක්සයිට හොඳ කතාවක් කියනවා. දවස් 7ට සමාන කට්ටියවිල සාවකාලිකව පැවිදි වෙනවා. ඒ දවස් 7 නැත්නම් ජීවිතවල දවස් 10 භාවනා කරනවා. ඉතින් භාවනා කරන සායන මතකයි එනකොට ධානාවේ දවස් 7ක් ඉන්නවා කියලා. සමාජගතව භාවනා හොඳ නිසා සමාජ බුද්ධිකාරණ නිසා වෙන්නේ ඇති. ඒ දවස් 4 5 යනකොට මේ ස්ථාන ආපු සේනාසනේ ඉතින් ගිහින් ආයතනක වයන අමාරුයි. වැඳලා කියන අවසරයි ස්වාමීන් දැන් නම් අමාරුයි. කකුල් දෙකක් තමයි වාකෑම හරියන්නේ නැහැ. නිින්දක් නැහැ. භාවනා හරියන්නේ නැහැ. ඒකවල කියනවලු අර ජනපද කල්යාණි බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ ඊසාරවට කිව්වලු මගේ නාලේ පොට්ටුවක් කියලා යන්නේ පොට්ටුව වේලෙන් ඉස්සලා આવොත් මම ආවට පස්සේ සිප වැඳ ගන්නවා කියන්නේ. ඔය ගියාට ආවේ නැහැ. ඒ වගේ අහන ඔබට ජනපද කන්නේ කොට්ටුව තියලාද ඉන්නේ කියලා අහනවා. ආගම යන්න හිතලා තියෙන කියා. ඉතින් ඒකට ලැජ්ජා වෙලා නතර වෙනවා. තවස් හත ඇත්තරම ඉඳී ගන්න ආවි. මේ වගේ උපක්‍රම රාශි පාවිච්චි කරනකොට මේ සංස්කාර නතර වුණාට පස්සේ භාවනාව කෙරීගෙන යනකොට අමුතුම විදියට ඊටාව ප්‍රීතිපාත් අවස්ථා සහ එපාම කරන අවස්ථාවල ඉන්න පටන් ගන්නවා. කවදාකවත් යෝගාවචරවක වාර්තාවට දාන්නේ නැහැ. සමතහ සුද්ධකම කියන්නේ මේක හිතන්නේ ප්‍රීතිමත් අවස්ථාවේ හොරේ කරනවා ගුරුවරයෙක් නසෝවන් වෙලා නැහැ. මං නම් දැන් කිච්චු කරගෙන ඉන්නේ යාට තේරෙන්නේ. මෙච්චර සැපයක් කවදාකවත් නැහැ කියලා ගුරුවරයා පොන්චි කරලා හරකරනවා. ඊට පස්සේ මෙච්චර හොඳ සැපයක් ආවට පස්සේ කොහොමද මේක ඉපා වෙන්නේ? කොහොමද මේක නීරස වෙන්නේ කොහොමද මේක ඒකාකාරී වෙන්නේ කියලා කවවම කවදාකවත් අර එන වෙහස දකින්න යන්නේ මොකද යා හිතනවා මම දැන් කායන වසන හොඳට දන්නවා වේදනාන වශයෙන් සුඛ වේදනා දුක්ඛ වේදනා නිදලා තියෙනවා දැන් මේ එන්නේ ආත්මසකම් කරගෙන මහනිශාල වර්ෂාවක් එන්න හදනවා වගේ අකුණු විසි කොටාගෙන එනකොට ඉන්න බැරි තරමකටපත් වෙනවා මේක කවදා හෝ අපි තේරුම් ගත්තොත් අර සංඥාවේ තියෙන නිත්‍ය භාව වෙනකොට අනිත්‍ය ස්වභාවය මතුවේ. සුඛේ ගත්ත වෙනකොට දුක මතුවේ. ආත්මගත වෙන අනාත්මේ මතුවෙනකොට ඒ පුද්ගලයාට මේ විවිධ මේ බලන අරමුණ දිහා කරන භාවනා දිහාම විවිධ කල්පනා විවිධ ආකල්පෙන් පටන් ගන්නවා. මෙන්න මෙවුව එක පිළිබඳව මධ්‍යස්ථව දැනගන්න නම් අරුවචනාංශ අපිට පුංචි උපදේශයක් දෙන්නේ. මේ සංඥාවල් අනිත්‍ය බව. මේ සංස්කාර අනිත්‍ය බව. ඒක නිසා ඉති සංඛාරං ඉති සංඛාර සමුදයෝ ඉති සංඛාරස අත්ංගම මේ සංස්කාරයේ ඇතිවීමයි මේ නැතිවීමයි කියලා දැක ගන්න. ඒ වගේම මේ සංස්කාරයේ පහළ වීම සහ නැතිවීම දෙකම රූපයකට තියෙනවා වේදනාවක් තියෙනවා සංඥාවක් තියෙනවා සංස්කාරවලක් තියෙනවා විඥානයක් තියෙනවා. මේවා අඳුනගත්තට පස්සේ තමයි අපට පුළුවන් වෙන්නේ මේ පහටම පොදු ලක්ෂණ තමයි වෙන ඇතිවීම නැතිවීම දෙක සහිතයි. ආනාපාන කියන හොඳට බලන්න ආනාපාන හොඳට පෙන්න නැතුව යනවා. ඒක ඕනේ වේදනාවක් පටන් අර ගන්නකොට අපි දුක් වේදනාව එනකොට එන්නේ නිත්‍ය එකක් වගේ නම හොඳට මෙනේ කරලා බලනකොට පේනවා දුක් වේදනාව පවන් නැති වෙන සුළුයි. ඒ වගේම සංඥාවක් මෙනේ කිරීම කොච්චර මෙනෙහි කරන්න පටන් අරගත්තත් සම්පිල ප්‍රදාශය ගියාට පස්සේ මෙනෙහි කරගන්න බැරුව යනවා. ඒ වගේම තමයි චේතනාව වශයෙන් මේ භාවනාවට ඇදී ගැසීම සම්පූර්ණයෙන්ම නතර වෙනවා කියනවා. ඒ වගේම තමයි ඒව බලන විඥාන ප්‍රති විපස්සනා වශයෙන් ආරමුණ නැති වුණාට පස්සේ මූල කර්මස්ථාන නැති වුණාට පස්සේ සතිය සමාධියෙන් තොර නැතුව මේ පහළ ගතියකට නීරස ගතියකට ඉන්නකොට හිතම හිත විපස්සනා කරන තැනකට වැටෙනවා. ඉස්සල්ලාෙන් දැකපු හිත ඊගාව හිත විසින් දැක ගන්න. ඒ දැකපු හිත ඊගාව දැකපු හිතෙන් දැක ගන්න. මේකට කියනවා පටිවිපස්සනාව කියලා. ආන්නේ පටිවිපස්සනාව වෙනකොට ඒ යෝගාවචර තේන පටන් අර ගන්නවා. අවසාන ගැඹුරේම අඩියෙම මම මේ කියලා හිතාගෙන හිටුනේ හිත කියන දේ පුදුමාකාර වෙනස් වෙන සුළුයි. මේක පිළිබඳව අපිට සංවේග ඇති කරගන්න කාරණාවක් මතක කරගන්න පුළුවන්. ඒ මොකද්ද? මේ සර්වඥාසේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සල මේ පාදානස්කන්ධ පහම අඳුරගෙන තිබුණා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන වශයෙන්. ඒක නිසා ආධ්‍යාත්මික පැත්තට ගියාට පැහැදිලිවම කිව්වා ආත්මය තියෙන්නේ රූපෙ නෙවෙයි. ලෝකේ අඳුර ගන්නවා ආධ්‍යාත්මික තියෙන රූපෙත් වෙන්න පුළුවන් කියලා. නමුත් ආධ්‍යා මේ සාමාන්‍ය ලෝකේ ආධ්‍යාත්මික tattර ගිය කරා ඒ රූපෙට දුක් දෙන්න ලෑසි දුක්ට දීලා හෝ භාවනා කරන්න ලෑසි. ඒ නිසා ඒත් පිළිගන්න කැමති උනා ආත්මේ තියෙන රූපෙ නෙවෙයි. හැබැයි නාම ධර්මවල. ඒක නම් තියෙනවා. ඊට පස්සේ කච්චියක් නාම ධර්ම වශයෙන් මුතුවේට වේදනා ආදාරලා බලලා කිව්වා රූපෙත් නෑ වේදනාවෙත් නෑ මේ සංඥා සංඛාර විඥාන කියන තුනේ වෙන්න පුළුවන් මොකද මේ තුනේ ඉතාමත්ම වංචනිකයි මේ තුනේ ඉතාමත්ම සූක්ෂමයි පුත් වේදනා රූප කියන දෙක නම් අල්ලදයි ඊට පස්සේ ඒගොල්ලේ හිතුවාර රූපය ආත්මය නෑ කියනකට වැඩි උසස් දර්ශනයක් ගන්න පිසක් වශයෙන් ඊට පස්සේ තව පිටසක් කරංකර කිව්වා මේ අතරමැද මේ සංඥාව තමයි මේ ඔක්කොම කරන්නේ නිසා සංඥාව කවදාකවත් ආත්ම වෙන්න බෑ ඒ තරම්ම ඒක ස්ථිරකාර පවතින දෙයක් නෙවෙයි. බොහොම වෙනස් වෙන සුළු දෙයක්. හොඳටම බලපුවා කියුව එන රූපේ වේදනාව ගැන සංඥාවෙත් නැහැ. ඒ සංඥාව දැනගත්ත ගමන්ම වෙන දෙයක් තමයි යෝනම කෙනෙකුට මේ අනුංග වැඩට හෝ තමංග වැඩට හෝ ස්වභාව ධර්මයට හෝ ඇඟිලි ගැසීම අඩු කරන ගතියක් එන්න පටන් ගන්නවා. වෙන දේ අන්න අහලා බලන්න පුළුවන් ගතියක්. නැත්නම් චේතනා පාල කළ දැක්ටි මචිමතාන්ත වෙන්නේ අපි මූල ධර්මවාදීන් කියලා ඒ සත්‍යට යන්නේ අන්නේ සිවිජාට පස්සේ තේනවා මේ චේතනාව ආත්ම වෙන්න බෑ මොකද චේතනාව අපේ වාසියට මෙහිටින්නේ නැහැ. නමුත් සත්වචනන්සේ පාර වෙන කම්ම කිසිම කෙනෙකුට බැරි වුණයි කියලා කියනවා විඥානයේ ආත්ම නෙවෙයි කියලා කියනවා. ඒකත් තියෙනවා මේක මේ පොතු අරගෙන පොතු අරගෙන ගියාම සාරය කියලා ගන්න තියෙන විඥාන කෝෂය තමයි. විඥාන කෝෂය නම් ආත්මේ තියෙනවමයි කියන එක තමයි කිව්වේ. නමුත් සර්වඥාන් වහන්සේ ප්‍රමණයයි කිව්වේ මේ විඥාන කියන එකේ අනිත්‍ය භාව දුක්ඛ භාව කියනවා. ඒකෙත් ආත්මේ නැහැ කියන. අන්නේ එතෙන්ට එන්න නම් විපස්සනාවේ ප්‍රතිවිපස්සනාව කියන. පරිසංඛානුපස්සනාව කියන එතෙන්ට තමයි තේරෙන පටන් අරගන්නේ මේ හිතට හිතම විපස්සනා කරන්න පුළුවන් තත්යකට එනවා. ඒකේදී අටුවාව පෙන්නනවා අපි ඇඟිල්ල දික් කරලා ඒ ඇඟිල්ල තුඩ අපි දබර ඇඟිල්ල දික් කරලා ඉන්න කියමු. ඒ ඇඟිල්ල තුඩ කවදාකවත් ඒ ඇඟිල්ලෙන් අල්ලන්න බෑ. සාවිජයකට කියනවා මහායාන ආදාරක් වශයෙන් ලෝකේ තියෙන හොඳම කඩුව අරගත්තොත් ඒ කඩුවට ඒ කඩුව කපන්න බෑ. එහෙම නැත්නම් ලෝකෙ දෙන කයියම ලෝහය ගත්තොත් ජීවන්ති ජීවන්තිල ජීවන්ති කපන්න බෑ. නිසා විඥානේ විඥානේ කපන්න බෑ කියන එක ගත්ත මතේ. සර්වඥාන්සේ දේශනා කරන්නේ මේකයි ඉස්සල්ලා ඇතිවෙච්ච හිතෙන් පස් පස්සේ ඇතිවෙච්ච හිතෙන් ඉස්සරහට කපන්න පුළුවන්. එහෙම නැත්නම් සබරගිල්ල මහපටන් ගිල්ලකින් අල්ලන්න පුළුවන්. ඔතෙන් ගියාට පස්සේ තමයි ඒ හිත හිත විසින් විඥානය කරන තැනට විපස්සනා කරන තැනට එනකොට විපස්සනාවේ අන්තිම කෙලවරට යනවා. මේ ධ්‍යානකොට අනිත් සේරම දේවල් පුළුවන් තරම් උපේක්ෂා ශක්තියට වැටෙන්නේ සම්පූර්ණ භාවනාව ඉබේ සිද්ධ වෙනවා. වරින් වර රූප ඡායා පේනවා. වේදනා ඡායා පේනවා. සංඥාවල ඡායා පේනවා. Taman මේවා වෙනස් කරන්නේ අතපය පොඩ්ඩක් වෙනස් කරනවා ඉවත් පේනවා. ඒ වගේම හිත හිත විසුද්ධ කරනවා. ආන්න විතර දිගට යන්න යන්න යන්න යන්න යන්න ඒ පුද්ගලයා හොඳට ධර්ම අවබෝධය කියන්නේ සුතමිඥානේ සහිතන තමන්ට අරමුණේ කියවා දැමීමක්, ඉන්න ඉරියව්වේ කියවා දැමීමක්, කෙලෙස්වල කියවා දැමීමක් සිදු වෙනකොට දිගට කරගෙන කරගෙන යනකොට තමයි ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ තේරෙගෙම එක් ගොරෝසු දේශියුම් දෙයක් මාර්ගෙ ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ සියුම් දේ වඩා සියුම් දෙයක් මාර්ගෙ ප්‍රතිස්ථාපනය කරන්නේ සංඥාව එන්නේ එන්නේ එන්නේ සියුම් සංඥා මාර්ගෙ ප්‍රතිස්ථාපනය කරනවා. චේතනා එන්නේ පුංචි චේතනා මාර්ගෙ ප්‍රතිස්ථාපනය කරනවා. අන්තිමට හිත හිතෙම ප්‍රතිස්ථාපනය කරන තැන තමයි යන්නේ. මෙන්න මේක ගැන සර්වචනාංශේ මතක් කරලා තියෙනවා ලෝකයේ තියෙන සංස්කාර ධර්මයන් අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගය සංස්කාරයක්මයි. සමුත් අනෙක් සියලුම සංස්කාරයන් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා උපකාරණයක් වශයෙන් අපි ඉස්පත් කරනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒක තමයි ලෝකේ තියෙන ඊටාම සියුම්ම සංස්කාර කොච්චර සියුම්ද කියලා කියනවනම් ඒකට පුළුවන් ලෝකෝත්තර අන්තිම ගියපු තැනයි සමා වෙන්නේ ලෞකික අන්තිම ගියව ආදාපු තැනයි ලෝකෝත්තරයි ගැට ගන්න පුළුවන් තරමටම සියුම් ඒක අන්තිම දිසරණේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පමණයි. ඒ මාර්ගයක් කෙවාගාමී කියලා තමයි ওই විඥාණය ජීවන තැන්ට යන්නේ විඥානස්කන්ධයයි දේවාදමෙට සිදු වෙන්නේ. අන්න එතෙන් යනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන වගේ එකින් එක එකින් එක ඇති වෙන නැති වෙන හැටි බලාගෙන ඒවාදමෙ තමයි සිදු වෙන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් කියනවා ඉස්සලා සංඥාව මේ වස්තුව කඳුර ගන්නකොට සංඥා විඤ්ඤා පඤ්ඤා කියලා තුනක්. හැමදේම අර වඩුවා ජීවල හදනවා වගේ සංඥා මාත්‍රෙන් තමයි මොනවක්වත් දන්නේ නැති කියලා ප්‍රත්‍යක්ෂ ලෝකේ හැසිරෙන්නේ. ඔය භාවනා කරන යන කරන මේවා සංඥා පමණයි. ඊට පස්සේ ඔව් ඒවා වෙන්කොට හඳුනා ගන්නා විඥානීය සංඥා නැතුව උනත් කරන්න පුළුවන් බව. ලහුරු තමයි නැතුව කරගන්න පුළුවන් බව දැනගත්තට පස්සේ සංඥා විඥාන කියන දෙක අතර වෙනස තේරුම් ගන්න. ඒ වෙනුවෙන් අරගෙන ඉවරලා මේ දෙකම අනිත්‍යයි, දෙකම දුකයි දෙකේම ආත්මය නැහැ කියලා තේරුම් අරගන්න ඒක තමයි ප්‍රත්‍යාව කියලා කියන්නේ. ඒකට උපමාවක් දෙනවා පොඩි ළමයෙක් ශ්‍රී ලංකාවේ ඉන්නකොට ඒ ළමයාට බර හොඳ රතු පාකොඳ කහ පාට ගල් කැටයක් අහුවෙනවා. ඒ ළමයා ඒක ගිහලා අම්මට දෙනකොට අම්මා කියනවා අනේ පුතේ මේ රත්තරන් කෑල්ලක්. ඊට පස්සේ අම්මා ඒක තියාගෙන ඉන්නවා. අර දරුවා තේරුම් ගත්තේ නැහැ ඒකේ බරගත්තක් කහ පාට ගත්තක් විතරයි දරුවා දැක්කේ. ඒක නිකන් සංඥා ගැනීමක් පමණයි. ඉතින් අම්මා ළඟට යනකොට මේවා මේ අසුචි පිටක් නෙවෙයි. එහෙම නැත්නම් මේක පිටල කැලක් නෙවෙයි. මේක රත්තරන් බව අම්මා දානවා. එතකොට අම්මා වෙන්කොට දැනගන්න ඥානෙ විඥානෙ වාගේ. ඊට පස්සේ අම්මා කවදාද කියෙහිලවලා රත්තරන් බඩු වතුර දාන මිනිස්සු ළඟට ගිහිල්ලා උරගලේ දාලා බලුවට පස්සේ තමයි මේ මිනිස්සු හරියට කියන්නේ මේක කැලක් කීයක රත්තරන්ද කොච්චර බන්ත කොච්චර මිලද කියලා. ඒ වගේ තමයි ප්‍රශ්න. ඒ නිසා අපි මම විපස්සනා භාවනා හැමදාම පටන් අරගන්නේ සංඥාවෙන් තමයි. අපි සංඥාවක් කරන සංඥාවක් පොළ තමයි පටන් ගන්න. නමුත් ඒක දේවා දම ආගෙන ඉදිරියට යනකොට තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒ සංඥා නැති වුණා. එනකම් මෙනෙහි කිරීම නැතුව වුණා. භාවනා සති සමාධියකදී වුණා ඉදිරියට යනවා. ඒ ඉදිරියට යනකොට ඒ චේතනාවන්ගෙන් තොරව ඒක යනකොට තමයි ඇත්තටම විපස්සනා කියලා එකට කියන්න පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට මතක් කරනවා විපස්සනා භාවනා කියනකොට මූලික ප්‍රධාන ඥානයේදී මේ දේවල් ඒ වශයෙන් දැකීම පමණයි අවශ්‍ය කරන්නේ. දැකින්නතොර නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරත් ඒක චේතනාවක් බාටපත් වෙනවා. ඒක නිසා විපස්සනා ඥාන ඉහත යන්න යන්න යමර විපස්සනා ඥානෝට යන්න යන්න යන්න යන්න යෝග අවස්ථාවට කියන්නේ ලංකකාරණියා පැත්තකට බලා ඉන්නවා වගේ බොහෝ වෙලා බලන සිටීමෙන් තමයි මේ ප්‍රවාහයට සංස්කරණය කරන්නේ නැතුව පැත්තකට වෙන්න පුළුවන් ඉලේ 10ට විඥානය කොටු වෙනවයි කියනවා විඥාණයට විඥානේ දකින්න විතර භයානක දෙයක් විඥානේ කවදාකවත් අත්දැකලා නැහැ ඒසක් කියන මුළු ලෝකේ කවදාකවත් පෘථග්ජන ලෝකේ විඥාණයට විඥානේ හමු වෙන්නේ ඒක හැම වෙලාවෙම Taman තමන්ට හමු නොවීම පිණිස මොකක් හරි නාම රූපයක්ම අවමව තමයි ඉන්නේ. ඒ නිසා බුදුහාමුදුරු පෙන්නන්නේ විඥානේ මායාකාරයක් වගේ. ඒකට තියෙන භයානකම දේ නැත්නම් විඥානේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්මය විඥාණයට වැටහීමට තියෙන භයානකම දේ තමයි විඥාණයට විඥානේ මුණ ගැසීම. ඒක වෙන දවස් තමයි මාර්ග ඥානෙ කියන්නේ. ඒ තාකල් විඥාණය මොකක් හරි නාම රූප දෙකක් මවමින් ඒ මතින් Taman සංගමී ගැනීමට ගන්නා ප්‍රයත්නයක් කරනවා මායාකාරී කිසිම නැති දෙයක් ඇති දෙයක් වඩපත් කරනවා වගේ. ඒ නිසා විඥානය කොටු කරලා කොටු කරලා කොටු කරලා අන්තිමට මිනිමරුවේ හරිසනු සාක්ෂි අහලා අහලා ඔහු විසින්ම මම මේක වැරද්ද බාරගත්තා කියලා පාපචාරණය කරන තැනට යනකම් ඒ විඥානයේ ස්වභාවය පේන දෙන්න තමයි අපි ඉදිරිපත් කරගත්තා වූ රූප ධර්මත් මතුවෙනා වූ නාම ධර්මත් ගෙවමින් ගෙවමින් ගෙවමින් යනකොට මේ කියන විඥානය විසින් විඥානය කොට විරසිත වෙනවා. එදාට තමයි අර සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සර ලෝකේ තිබුණා නම් ආත්මයේ තියෙන විඥානය කියලා ඒකෙත් විඥානේ නෑ. මේ ආත්මයක් නෑ. ඒ මොකද විඥානේ විඥාන වශයෙන් දැක ගැනීමට විච දවසේ පේනවා ඒකේ තරම්ම ශීක්‍රින් වෙනසන දෙයක්. හේතු ධර්ම මත පහළ වෙන දෙයක්. නාම රූප මත පහළ වෙන දෙයක්. ඒ නාම රූප ධර්ම විදිනවා නම් විඥානය කියලා. ඒ නිසා ධර්මචාන්සේ දේශනා කරන්නේ පේන බින්දුපම රූප. රූපේ නිකන් කඟ ගහගෙන යන පෙන පිටක් වගේ. ඔකේ මොන්නම ආහාර පද්ධතියක්වත් නැහැ. වේදනා බුබ්බුලූපම. ඒක ඇති එක බුබුලක් වගේ තමයි වෙන බුබුලක් වගේ තමයි වේදනා. සංඥා මච්චුකූපම. සංඥාව හරියට දෙරිගුවක් වගේ. සංඛාරා කදලි කූපව. කියන්නේ කේල ගණක් වාගේ පසුගහන පසුගහන කියව ඒක ඇතුලේ මොනවාක්වත් ඇතුලේ ගන්න දෙයක් නැහැ. මේ මාය උපමා විඥාන. විඥානේ මායාවක් වා. මේ ඔක්කොගෙම කියනවා එකට එකට වෙනස් ලක්ෂණ. අපිව පුළුවන් තරම් තේරුම් ගන්න උත්සාහ කළා රූපයේ කියන මේ ලක්ෂණ, වේදනා කියන මේ ලක්ෂණ, සංඥා මෙහෙමයි, සංස්කාරය මෙහෙමයි, විඥානය මෙහෙමයි. නමුත් මේ ඔක්කොටම නැත්නම් මේ ස්කන්ධ පහටම පොදු ලක්ෂණකුත් තියෙනවා. ඒ මොකද්ද මේවා තේරම හේතුප්‍රත්‍යයෙන් හට ගන්නවා අනිත්‍ය. ඇති වෙන නැතිවීම දෙක ගන්න. අන්නේ ඇතිවීම නැතිවීම දෙක ගන්නවා නම් කිසිම දවසක අපි දැඩිමත ධාරී වෙන්නේ නැහැ. රූපයක් දැක්කයි කිව්වා. අපි ඒ රූපේ දන්න ඕන තරම් රසෙන් අපට ඉඳ තියෙනවා. ඒ වෙලාවේ දැකපෙකින් එච්චර ඉච්ඡිත භාරව දසක් ගන්න බෑ. අපි දැකලා නෙමෙයි අත්කාල වේදනාවක් වින්දයි කියලා කියනවා. ඒක උනස් කියලා පුළුවන්. අපි ඒකේ සංඥා ධ්‍යාන ඊගාදාසෙන් දැකයි කිව්වත් ඒකත් වෙනස් වෙන්න පුළුවන්. අපි මේක හැඩගස්සලා මේක අපට නතු කරගෙන සංස්කරණය කරලා තියෙනවා. ඒත් වෙනස් වෙන්න පුළුවන්. අඩු ගන්න කියනවනම් මේ තේරම දකින විඥානයේ ප්‍රවාහ වෙනස් වෙන්න පුළුවන් නම් අපිට තේරුම් ගන්න වෙනවා මේ පංචස්කන්ධයේ වෙනස් වෙන සුළු ගතිය තියෙනවා නම් වෙනස් නොවන සුළු ගතියක් අනිවාර්යයෙන්ම ලෝකේ තියෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ආර්ය පරිශ්‍රණය බලපත් වෙන්නේ. ඒක ඉස්සෙල්ලාම අපි දැක්කේ රූපයාගේ ක්‍රම ක්‍රමයේ ඒවා දැකීමේ වේදනාවගේ ඒවා දැකීමේ සංඥා සංස්කාර විඥානයේ කියන එකේ ද්විආදාමන ද්විආදාමන යනකොට තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මේ රූප පිළිබඳව ඇත්තා වූ උපාදානයි සංඥා පිළිබඳ ඇත්තා උපාදානයි සංස්කාර පිළිබඳ ඇති උපාදානයි සංස් මේ විඥාය සංඥා පිළිබඳ උපාදාන විඥාන පිළිබඳ උපාදාන කියන මේ තේරම අතරමඟදී අපිට ඇති වෙච්ච ලෙඩක්. ප්‍රසේරම අයින් කරන්න පුළුවන් අයින් කරන්න පුළුවන් දේවල් සේරම දුක. ඒ අයින් කරනවා කවදාකවත් දුකේ කෙලවරක් නැහැ. ඒ නිසා කරුණාචාර්ය දේශනා කරලා කියනවා මහණි උඹලාගේ උඹලාට අයිති නැති දේවල් අතාරපන්. ඕක මේ බයිබල් කියලා කියනවා. අයිබර්ලිය කියනවලු ජෝර්ජ් ඇසුරන්ට අයිති ජෝර්ජ් ඇසුරන් දීපල. ඔය මුදල් ඇමතිවරයා නෝට්ටු රටකාරක හැම නෝට්ටුකම අසංකරන තියෙන්නේ යාට අයිති. ඕක තීර දාපුවම ඉවරයි. ඕක තියාගෙන ඉන්න සාකල් කරගන්න. අපි හිතන රාජ්‍යවලින් තමයි තීරම කරන්නේ කියලා. ඇත්තටම සියලුම දුක් ඇති කරන්නේ රාජ්‍යවලින් තමයි. ඒක අපිට අයිති නැත්තේ දීලා දැම්මම පස්සේ පුතුමාකාරණ දහසක් තියෙනවා. නිසා මේ රූප පිළිබඳ ඇලීම, වේදනා පිළිබඳ ඇලීම, සංඥා පිළිබඳ ඇලීම, සංස්කාර පිළිබඳ ඇලීම, විඥාන පිළිබඳ ඇලීම ප්‍රකට කාලේ අනුවානේ බබාලාතාවක් නැහැ. ඒක කියනවා ඒවා ඇති කළ දීලා කියන්නේ පස්සේ ඇති වෙච්ච අබ්බැහි නිසා. ඒ නිසා මේවා අබ්බැහි බව කියන සම්සුන් දේවල් බව දැනගෙන ඒවගේ ප්‍රමාණය සලකලා කටයුතු කරනවා සතිය සම්පජාන්නේ පැහැදිලිවම කියන්න පුළුවන් මේවා අයින් කළ හැකි දේවල් අපි ළඟ තියෙන අයින් කර හැකි සෑම දෙයක්ම දුක පිණිස පිටනවා. එනිසා අපිට අයිති නැද්දී අපි දෙන්න ඕන. එනිසා සමහරු මේ රූපය ගැන දැනගැනීමෙන් පමණක්ම නිවන් දකිනවා. මොකද ඒකෙත් තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මභාවය. ඒ වගේම සමහරු වේදනාව ගැන බල වේදනාවට පස්සනාවෙම සෝවන් වෙන්න පුළුවන්. සංඥානුත්පා සංස්කාරවල ප්‍රධාන විඥානුත්පා මොකද මේ හැම එකකම මෙන්න මේ කියනවා වූ අනිත්‍ය දුක්ඛ ස්වභාවය විශේෂම අනිත්‍ය ස්වභාවය කියනවා ආනේ ඒක එක එක චරිත හැටි හැටියට වෙනස් ඔක්කොගම තියෙන මේ අනිත්‍ය භාවය දැකගන්න නම් අපි එක අරමා ගන්න බොහෝ වෙලා ඒක හදේට කියන්නේ තමයි හදේට සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් මේ අසියුම් තලේ ආගන්න පුළුවන් වෙන්නේ ඒ අනකොට අපි හිතන රුචි දේවල්ම අපි හිතන අරුචි දේවල් මේ නැහැ අනිවාර්යයෙන් මේක පිළිබඳව ලොකු උච්චාවච තත්ත්වපත් වෙනවා ඒ සෑම දෙයක්ම සතියට අහු වෙලා හරියටම ඒ ධන කියන ගුරුවරයෙක් සම්බන්ධ කරගෙන හෝ මේවා සතිය යුක්තව බලනවනම් ඒ දේවල් වල තියෙන අනිත්‍යභාවය දැකීමම ලොකු අතුලට ගෙනියනවා. නමුත් මේ වගේ තියෙන අනාත්ම භාවය දැකීමමයි මේ සංගතන වංශයේ විසින් ඇති කරපු විශාලම එහෙම නැත්නම් ලොකුම අනුරාධික මූල ධර්මයේ ඒකට යන්නේ ඉස්සලා අනිවාර්යයෙන්ම අනිච්ඡානුපස්සනා දුක්ඛානුපස්සනා සිද්ධ වෙනවා. උගදෙනෙක් ඒක අත්දකලා තියෙන්නේ. නමුත් මේ අනිත්‍ය වශයෙන් තියෙනවා අනිත් ලක්ෂණ දැකලා තියෙනවා. දුක් ලක්ෂණ දැකලා තියෙනවා. නමුත් හිතනවා මේක දැනට විතර තියෙන දෙයක්. හැබැයි මේක නැතිකුත් ඇති කියන අර සංඥාව තාම තියෙනවා. ඒ නිසා අනිච්ඡානුපස්සනාව කියලා කියන්නේ අනිත්‍යය ලක්ෂණය අනුවම කරන භාවනාව එහෙමනම් රූපං අනිච්ඡං කියන භාවනාව. අනිත් රූපං අනිච්ඡ රූපං අනිච්ඡං කියලා බලන්නේ නෙවෙයි. ආනාපානේ කවදාකවත් ආශ්වාස ප්‍රශ්වාස දෙකක් සමාන නෑ ආශ්වාස දෙකක් සමානත් නෑ. පහළගෙන වේදනා අතර කවදාකවත් වේදනා දෙකක් සමාන නෑ. ඇත්ත වශයෙන්ම මේ ලෝකේ තියෙන ෆෙඩරෝග ප්‍රමාණ කරන්න බෑ. ළේදී නම දාන එක විතරයි දොස්තර කරන එකම සේවය ලෝකෙට. දෙදක සමාන දෙන එක විතරයි. නැත්තම් වල් බලන්න කොච්චර දුරට හැදෙනවා එකම ලෙඩක් අතල්ලා ගන්න නැතනම්. ඒ මොකද මේ දොස්තර දෙකෙන් ගහක් හම්බෙන්නේ මේ බිස්නස් එක තියෙන්නේම හරියටම ලෙඩේ මේකයි කියලා අල්පගත්ත පස්සම බිස්නස් එක පටන් ගන්න. ඒ නිසා ලෝකේ ඉන්න අපි වේදනා සාගරයකට. ඔකේ ලයිස්තු කරලා මේ මානසික රෝග මේක කායික රෝග කියලා මේ ලයිස්තු කරනකොට බුදුමාකාර සංඥාතුකයකට අපි අහුවෙයි. ඒ තාකල් ඉතින් අපි ඒ රක්ෂණ වලටයි බෙහෙත් වලටයි පුදුම විදිහට අහුවෙනවා. ඒ වගේම සංස්කරණය කිරීම. ඒ වගේම විඥාන. ඒ සෑම දේවලම පේනසම ආගන්තුකව ගත්ත දේවල්. අපි ශිෂ්ටාචාරය කියලා ප්‍රතිඋ වෙනවා කියලා දැනගෙන ජීවත් වෙන ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් අපිට තේරෙනවා එකකින්වත් අපිට මේ විපස්සනාව කියන අභ්‍යන්තර දර්ශන දැක ගන්න හම්බෙන්නේ. ඒ නිසා තමන්ට ප්‍රකට වෙන රූප ධර්ම නම් ඒක දිගටම යනවා. සමහර වෙලාවල සමහර ඇත්තන්ට මේ එක එක වේදනාතිකේ සංඥාතිකේ සංස්කාරතිකේ විඥානතිකේ සිදු වෙනවා කොයි එකෙක් පවතිනා වූ වෙනස් වෙන බව දැක්කම අපිට තේරෙන පටන් අර ගන්නවා ඒ තුලින් ඇති වෙන කුංචි හෝ ස්පාසුව නිසා අපි ළඟ තියෙන ඉතාමත්ම ප්‍රිය වස්තුව අපි මේ වුණත් පොඩ්ඩක් ඉවසන්න පුළුවන් ගැටයක් ඇති වෙනවා අපි ළඟ තියෙන ඉතාමත්ම ප්‍රිය පුද්ගලයන් වුණත් පොඩ්ඩක් ඉවසීමේ ශක්තිය අපිට එනවා ඒ මොකද ඒක වහගෙන ඉන්න තාක් අපි ස්කන්ධයක් මේ උපාදානය කරගෙන ඉන්නේ. නිසා ඒ විදිහට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් බලන්නේ අර අනිත්‍ය සංඥාවට දුක්ඛ සංඥාවට අනාත්ම සංඥාවට ඉදව කටයුතු කරනවා නම් එතකොට අපි භාවනා පිළිබඳව අපි ධර්ම දෘෂ්ටි කෝණය වෙනස් වීම නිසා උතුම් විදියට මේ ආර්ය ලක්ෂණ නැත්නම් උත්තම ලක්ෂණ එන්නේ එන්නේ එන්නේ භාවනා කිප් වෙන පටන් ගන්නවා. ඒ වෙනකොට තමයි අපිට මේ සමත භාවනා විපස්සනා භාවනා දෙකේ වෙනසක් තේරුම් අරගෙන අරමුණු වල කවදාකවත් ගුණ වෙනසක් නැති බව තේරෙනවා. දුක්ඛ වේදනාව සුඛ වේදනාව කවත් භාවනාවට අරමුණක් පමණයි. ඉච්ඡ සංඥාව තනිච්ච සංඥාව ආවත් අපිට භාවනාවට අරමුණක් පමණයි. අපි දෙයක් හිතලා කරා සිද්ධ වුණා. හුදු භාවනාවට අරමුණක් පමණයි. ඒ වගේම අපි මේ හිතට අහුණක් නොවුණක් මුතු භාවනාවට අරමුණක් පමණයි කියනකොට අපේ මේ මනුස්ස හිතකට යන්න පුළුවන් ඉහළම කෙලවරට. රූපයන් කෙරේ, වේදනා කෙරේ, සංඥා කෙරේ, සංස්කාර කෙරේ, විඥාන කෙරේ පුදුමම විවෘත භාවයක් ආවට පස්සේ ඒකම ඒ බව හිතනකොටමත් හරි ලොකු විනෝදයක් ඇති වෙනවා. විමුක්තියක් ඇති වෙනවා. අන්නේ ගතිය ඒ ස්වභාවය අපිට තේරුණාට පස්සේ තමයි හැබෑම වෙනස තේරුම් ගන්න පටන් ගන්නේ. ඒක නිසා මේ පංච උපාදානස්කන්ධ පිළිබඳව විතර බුදුබණේ වෙන මොනම විශක්කක් විස්තර කරලා නැහැ. ඔක්කොගෙන් පෙන්නන්නේ මේ වගේ තියෙන අනිත්‍ය භාවයයි. ඒවා සෑම රූප වේදනා සංඥා සංකාර කියලා කැඩුවා මොන විදිහට කැඩුවත් මේක අනිත්‍ය භාවයමයි. ඒක නිත්‍ය සංඥාවෙන් කුමාර ලීලාවෙන් හදිච්ච අතන්ට එහෙම කොටක් සම්මැලි වෙනවා. මොකද භාවනා යම් යම් අත්දැකීම් ලැබලා තියෙන නැත්නම් නම් ඒක තේරෙන පටන් අර ගන්නවා කවදා හෝ මේ අමීරු වුණත් මේ සත්‍ය දැක ගන්න ඕනේ ඒ සත්‍ය දැක ගන්න තමයි ප්‍රකට වෙන දේ අනුව යනවා මිස කවදාකවත් ඒ හිතවිලි හෝ කලින් නැත්නම් මතිමතාන් කර නැතුව විකට පවත්තන එකයි ඒක නිසා මේ ධර්මයේ සත්‍යපතානේ මේ සමාන පසනා කියලාවල තියෙන මේ රූප වේදනා සංඥා සංඛාරය ඇතුළත දකිනා වගේම පිටත් දකින්නේ කියනවා. ඇති වෙනවා දකිනා වගේම නැති වෙනවා දකින්න කියලා කියනවා. මේ විදිහට දකිනකොට ධර්මානුපස්සනාව හුදු සතිය සහ ඥානය පහළ කිරීමේ මාර්ගයක් අර වෙන ඒකී ගන්න දෙයක් නැහැ. සතිය පහළ කියන ප්‍රතිසතිමත් ඥානමත් ආය අනිසිතෝච වේදෙන් දෙන්නේ යනකොට ධර්මයේ ලෝකයේ පිළිවෙලට ආ වූ නිශ්චිත භාවයේ එයින් සැලෙන බව, එයින් හැදෙන බව එන්නේ දුර වෙන පටන් ගන්නවා. මේ විදිහට තමයි අපි ජීවත් වෙද්දිම මේ ලෝකෙන් වෙන්නේ. ජීවත් වෙද්දිම මේ ආත්මයෙන් වෙන්නේ. ජීවත් වෙද්දිම අපේ ප්‍රිය වස්තුන්ගෙන් සහ ප්‍රියයන්ගෙන් වෙන වෙනකොට මාය එනකොට අපිට අලුතෙන් මායට උදුර ගන්න දෙයක් නැහැ. ඒක දීලා දාලා ඉවරයි. ඒ නිසා අපිට ආගන්තුකයි නම් ඒ ආගන්තුකදී අනිවාර්යම දුක පිසුකර පවතින්නේ ඒ ආගන්තුකදී දුරු කළ යුතුයි පංචස්කන්ධයේ ඒකාන්තම ආගන්තුකදය. ඒ නිසා ඒ බලන දර්ශනේ ඒ භාවනා තුළින් විපස්සනා කිරීම තුළින් සියලු කෙනාටම දැක දැනගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ පංචස්කන්ධ පිළිබඳ පංච උපාදානස්කන්ධ පිළිබඳ වැට්ටා වූ ධර්මදේශනා කොට ආශිත් නිමාවසසගුණ කරමින් අද ධර්මදේශනා මෙතෙන් නැස කරන්න බලාපොරොත්තු වෙනවා සිල් දිනාටම සැනසීම උදා වේවා කියන ප්‍රාර්ථනා. ශේෂින් කියතු කලින් දෙයක් නැත්තම් අපි දෙවියන් පින්ජි මාදීන් කටයුතු නිමා කරමු කියලා යෝජනා කරනවා. එක පැත්තකට එහෙම කියන්න පුළුවන් නෑ. නමුත් අනිත්‍ය ප්‍රතිපත්ත විඥානය කියලා කියන එක සමත අවස්ථාවක්, රාග දේශ මොහ නැති අවස්ථාව විපස්සනාව කියලා වර වෙන්නත් ඉඩ තියෙනවා. මේක සාම විඥානයගේ පූර්ණ යාන්ත්‍රණය කරන්නේ. මොකද විඥාන එක විදිහකට හිරිවට්ටලා දෙනවා. එක විදිහකට නතු කරගෙන තියෙනවා හරියට කියනවා නම් ඉබ්බා තමන්ගේ කකුල් අතරේ ඔළුවයි වලිගේ ඊර දාගෙන ඉන්න වෙලාවත් එතකොට යාට වැස්ස අවුවට වෙනස්කම් තියෙනවා. ඔක්කොම ඇතුළට අදගත් අවස්ථාවේ වගේ. ඇතුළට ගත්ත පස්සේ වැස්සත් આવවත් ප්‍රශ්නයක් නැහැ. ඒකම අනිත්‍ය ප්‍රතිපද විඥානයට ආවට පස්සේ අපි ඉන්නේ සැප තැනකද දුක් තැනකද වැස්සද අවුවද රිදෙනවද මොනම දැක්ක කාණක් අපි නිකන් මේ ඔපරේෂන් එකට ඉස්සලා ලෙඩා සීනති කරා වගේ සීය තියෙනවා ඒ වුණාට අපිට ඒ වගේම බාධා වෙන්න තැනකට යන්න පුළුවන් ශක්තියක් තියෙනවා ඉතින් මේක තමයි ඇත්තටම කියන්නේ අපි ගෙදර ගිය වෙලාව කියලා. අපි ඉදරන් එක්ක ඉන්න හැම වෙලාවෙම අපි මොකද්ද ඇවිසිල්ලකදී ඒක නෙවෙයි අපේ ප්‍රകൃතිය. අපේ ප්‍රകൃතිය නම් මේ මැදට ගිය වෙලාව මේක හොඳටම කිට්ටු කරලා කියන දෙන්නේ අර පබස්සර මිදම් බික්ක වෙච්චිත ආගන්තුකේ උපකේතේ උපකේත. පහළ මේ හිත ස්වභාවයෙන් ප්‍රබහසරයි මේ ආගන්තුක කෙලෙස් නිසායි මේ හරියට නාගමානික අස්සබෙට්ටකින් වහලා දැම්මා වගේ ඒකේ කාන්ති නැතිලා යනවා. ඒ කාන්ති නැති වෙන්න හේතුව මේ රූපය තුළ තියෙන සත්‍යය අර හිතේ ප්‍රകൃතියට වැඩි ලොකුයි කියලා හිතන මෝඩකම නිසා හිතේ අයින්දිය ප්‍රතිපද විඥානේ කුප්පගෙන රූප බලමින් සන්තෝෂ වෙන්න හදනවා. සද්ධාමි සන්තෝෂ වෙන්න හදනවා. ගන්ධ රස බලමින් සන්තෝෂ වෙන්න හදනවා. මේකේකට විඥානේ හිතේ ඊටාත්ම ප්‍රාග්ගවදියට කලන අවස්ථාවේ හිතට යහගන්න බැරි වෙනවා. මොකද හිත ඇවිස්සලා ඉවරයි භවංගේ චලනයේ කියලා කියනවා ඔය අභිධර්ම කියනකොට චිත්ත වීදි වලට වැටලා. ඒක ප්‍රകൃතිය gedර නැහැ. ඒ නිසා ඒ ධිට්ඨ ධම්ම සුඛය කියලා කියන මේකට විවේකද ප්‍රීති සුඛය කියලා කියනවා ඉන්දියානු විවේක ජීවිතමයි. අපි සාමාන්‍ය විවේක බුද්ධිය කියලා මේකට කියන ප්‍රත්‍යාව කොටසට මේ විවේකය තුළ පහළ වෙන එකතු වීම තමයි ඔය අනිත්‍ය පරිවර්ත විඥානය කියන්නේ නැත්නම් මේ චිත්ත විවේකය කියලා එකක් කියන්නේ. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. මෙන්න චිත්ත විවේක ලබන්න හිතට පැත්තකට වෙන්න දෙනවා. පැත්තකට වෙන්න දෙනවා ඇත්තටම තදින්දදී. මේක වෙනසලා කියන්නේ එවැනි මතියක් මතයක් නෙවෙයි තියෙන අවධියක් තියෙන. අවධියේ ජීවිතෙම ඇහැ අධිකාරී බලේ නැතිව. ඇහින් අපිට බලපාන පුළුවන් ශක්තිය නැහැ. නැත්නම් රූප වල අධිකාරී ශක්තිය නැහැ. වේදනාව වල මේ ශබ්ද වල රූප නා ගඳ රස පහස හිතවිලි වල තියෙන විවිධ අත්මතිමතාන්ත සේරම නිකන් මේ නිල වෙලා ගිහිල්ලා එයාගේ මේක එක ඉන්දියන් අපි පින් කරලා උපදගත්ත ඇහ තමයි. නමුත් එන ඇහ වහලා මොකුත් නැහැ. කන තිබුණත් ඇහෙන්නේ නැහැ. අහුනට ගණන් ගන්නෑ. නාසයෙන් නැහැ, දිවෙන් නැහැ, කයෙන් නැහැ, මනසෙන් නැහැ. ඉතින් මේක පේන්නේ හරියට නිකන් මේ අර කාමභෝගියත් අන්න පේන්න තියෙන්නේ මේ අල්පීච්ඡ ගතියක් වගේ. මේක තමයි නිරෝගීම චිත්තක්ෂණය. මේ තමයි ඇත්තටම ජීවත් වෙන චිත්තක්ෂණය. අන්තිමයි අපි කොටස් 6න් එකයි ජීවත් කරනවා. මෙතනදී 6ම සමානව මැදහත්ව එකතු ක්‍රියාත්මක කරන වෙලාවකට එනවා. මේක ලේසි නෑ. අනිත් පිටු අවශ්‍යන මිනිස්සුන් හෝ Taman Taman කොප්පා ගන්න නැත්නම් හරියම. නිසා අපි අනුන් අවිශ්ල නැත කරන්නේ. සමන් වශයෙන් පුළුවන් තරම් අර විවේක බුද්ධියට සම්පත් වෙන්න දෙන්න ඕනේ. ඉතින් මේ කියන කියන හොඳටම වයසට කියලා නැති බැරි වෙලා කරන දෙයක් නැති අවස්ථාව නෙවෙයි. ඒකට එනකොට හුඟක් කලාකාර සීලය නැති වුණොත් එහෙම බයන මේ අභ්‍යන්තර ශක්තිය තඹයක් ඇති වෙයි. මේක කරන්න කියන්නේ බුදුහාමතන හොඳට නිල් පාට කෙස්තියේදී, තරුණ හොදේතියේදී, යෞවන භාවයේදී පුළුවන් නම් කරන්නේ. එතකොට මේ පුද්ගලයා ලබන්නේ තාමත්ම ජවාදික ආජීවී අවස්ථාව. ඒක තමයි යථාභූත ඥානය පහළ කරන වේදිකාව වෙන්නේ. එතෙන් යන්නේ නැතුව යථාභූත ඥානය පහළ වෙන්නේ නැහැ නිසා එතෙන් යන්නේ නැතුව මොනම ධර්මයක් දේශනා කරත් නැත්නම් මොනම මේ කොටස් කියලා කටපාඩම් කරත් ඔහුගේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒ ඔක්කොම පිටින් ගන්න දේවල්. මෙතන ගියාට පස්සේ නම් පොත්පත් මොනවා නැකත් ඒ පුදුල ළඟ හිටියත් යාගේ නිකුත් වෙන කම්පන වේග බොහෝම නිවන සුළු ගතියක් ඇති වෙනවා. බොහෝම සාන්ත ගතියක් ඇති කරනවා. තමන්ටත් එහෙමයි අනුන්ටත් එහෙමයි. ඒ නිසා මේ අන්තිපටිපද විඥානය ඇත්තට ලොකු දෙයක් නෙවෙයි. නමුත් ඒක නිතර අපි ළඟට එනවා. නමුත් අපිට ඕන කසික පාලනයක් යටට ගන්න එක. ඒක නම් ලේසි නෑ. නැත්නම් අන්තිපටිපද විඥානය කියන ගොකක් කරලා අපි අත්දකිනවා අර අදුක්කම සුඛ වේදනා වගේ. මොකද අරමුණක් දිගේ ගිහිල්ලා ඒකට මට ඕනලාට යන්න ඕනේ, ඕනලාට මට එන්න ඕනේ, මෙච්චරලා ඉන්න ඕනේ කියලා පාලනය කරනවා කිව්වම ඒක ටිකක් ඒක උත්තරී මනුෂ්‍ය ධර්ම වැඩක්. සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ සාමාන්‍ය මාර්ග තුනක් අම්දන වදන මේ ආනාපාන සතිය වඩන අවස්ථාවේදී ඉස්සර අවස්ථාවකදී ආස්වාදී සහ ප්‍රාස්වාදී වෙනස නොදැනි යන අවස්ථාවයි. මේ අවස්ථාව මේ භාවනාවේ ඉස්සර දියුණු අවස්ථාවක් ඔව් මොන අවස්ථාවකින්ද පැහැදිලිවම අවස්ථාව දිනකට ගෙනියන්නේ ඒක ඒක දෙවෙනි කොටසට මම උත්තර දෙන්න යන්නේ නැහැ. ඒත් පැහැදිලිවම දන්නවා පටන් ගන්නකොටම ආස්වාසේ සහ ප්‍රස්වාසේ වෙනස්කම් අත්දකින්න උත්සාහ කරපු යෝගාවචරයේකට මේ වෙනස්කම් වල පැහැදිලි වෙනසක් ඇති වෙලා දෙක අතර සමවීමක් වෙනවා කියන දැනනකොට අනිවාර්යයෙන්ම ඔහුගේ කය තැම්පත් වෙලා අනිවාර්යයෙන්ම හුස්ම තැම්පත් වෙලා අනිවාර්යයෙන්ම හිත තැම්පත් වෙලා කියන පටන් ගන්නවට වැඩියි. ඒ නිසා මේක පැහැදිලි භාවනාවේ එක මේ එකමුතුවක් ගුණයක් එකලස් වීමක්. මේ එකලස් වීම බොහෝ කල පැවැත්වීමෙන් පමණමයි ඒ පුදුරට දැනගන්න පුළුවන් වෙන්නේ කොයි අතටද යන්නේ කියලා. මොකද්ද යන්න ඕන වෙන්නේ කියලා කියන්න බෑ. ඒ නිසා කියනවා මේ විවේක ඇති වුණාට පස්සේ විවේකයේ හිතට මේ සිද්ධි වෙන්න දෙන්නේ කියලා. සීසන් වෙන්න දෙන්නේ කියලා. එතකොට ගුරුවරයාට තේරෙනවා ඒ යෝගාවචරයට තේරෙනවා ඊට පස්සේ වැලයන් හැටියට මැස්ස ගහන්නයි තියෙන්නේ. වැලයන් දිහා බලන්න ඕනේ ඊට පස්සේ. එහෙම නැත්නම් කල්ලාචෝ තීන්දුව කරන්න යනවා. තීන්දුව කරනවා කියන්නේ අර වෙලාවේ ඇතිවෙච්ච අර අනිජ්‍ය ප්‍රතිපද විඥාණයට ඉතින් ප්‍රෝග්‍රෑම්ස් දාන. ඉතින් හිතවිලි දානවා. ඉතින් අදහස් දැමීමෙන් අර ඇතිවෙච්ච තත්ත්වෙත් නැති වෙනවා. අපිට ඕනලා තියෙන ඇතිවෙච්ච තත්ත්වෙ බොහෝ වෙලා උපරිම පවත් ගන්නවා. ඒක තමයි මේ මේ පස්සද්ධිය වගේ කියන පුළුවන් මේක චොම් තද බල එකක් නෙවෙයි. සර්වඥන්සේ දේශනා කරන පස්සද්ධිය තමයි යථාභූත ඥානය පහළ වීමට ආසන්නම හේතුව. සංහිඳියාව ආනාපාන කියන පස්සම්බයං කාය සංඛාරං කියලා කියන ඕකයි සාමාන්‍ය වචන කියනකොට මේ පස්සම්බනේ නැත්නම් සංසිඳ වීම නැති කෙනාට කවදාකවත් මේ පස්සද්ධියක් ඇති වෙන්නේ නැහැ පස්සද්ධිය නැත්නම් ඇත්ත ඇති හැටි නැති විඥානේ පහළ වෙන්නේ නැහැ ඒ ඇත්ත ඇති හැටි ඥානය ආරම්භයේදී බුද්ධලෙන් සත්‍යය මේ සමත මාර්ගය යන්නේ මේ විපස්සනා මාර්ගය යන්නේ මේ යුගනන්ද ක්‍රමය යන්නේ කියලා අන්න ඒකදී බොහොම ප්‍රවේශමේ ප්‍රകෘතිය දැක ගන්නවා මිස මට යන්න ඕනේ විපස්සනාවෙන් කියලා අපිට කියන්න පුළුවන් ශක්තියක් නැහැ. මට යන්න ඕනේ සමථයෙන් බලන්න කියලා ගුරුවරයෙක් කියන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒ නිසා විවේක බුද්ධිය ආවන පුළුවන් තරම් වෙලා ඒකට හිත හුරු කරන්න ඕනේ. ආවා නිතරම පැලසට එනවා වගේ දෙකන් ඉඳගෙන පරියන්කක් පාස පටන් ගන්නකොට ආනාපාන වෙනස අල්ලලා දෙන්න ඕනේ. ඊළඟ tempත් වෙනකොට හොඳට බලන්න. ඉන්නේ ඉන්නේ ඒක දන්න පාරට යන කෙනෙක් වගේ ඒක තමයි නිවසට යන ගමනක්. ඊතර බල ආපහු යන ගමනක් වශයෙන් පුරුදු කරනකොට බොහොම ඉක්මනට යන්න පුළුවන් වෙනවා. මේක සමහර කට්ටිය කය දිහා බලනකොට වෙනවා. ඔය sound of silence අල්ලපු කෙනා, නිශ්ශබ්දතාවය අඳාලපු කෙනා ඒක තුලින් වහාම එනවා. තව සමහර මොනවක් හදන තුල නිකන් අතහැර දැමීමෙන් ගන්නවා. තව සමහර ආනාපානසල්ල ආනාපාන සිව් කිරීම කලින් ගන්නවා. එක එක ක්‍රම කියන ඔතෙන් දෙන්නේ ඒ අර සූෆි භාවනාවේදී මුස්ලිම් කට්ටිය කරනකොට ඒගොල්ල කරනයි කියලා කියන්නේ මේ වැලි කඳු තියනවලු හතු වාගේ ඇදිච්චා. සෑන්ඩ්ස්ටෝන් වලින් ඇදිච්චා. දකින්න අමාරු විදිහට. ඒකට කරන්නේ ඒකට නැගල ආහාර ටිකයි ගෙන යන්න පුළුවන් තරම් කය විවික tempත් ඉන්නව මුළු සාකාන්තරේ පුරාම තියෙන්නේ කනට යවුල්ලා ඉන්නා වගේ නිස්සද්ද භාවයක්. අන්නේ නිස්සද්දතාවයට අහුම්කම් දීගෙන ඉන්නවා. එනිසා මොනම දෙයක් අපේ බලන්න දෙයක් නැත්තේ නෑ. ආත්මස තියෙන තනි කාන්තාරේ ශබ්ද නෑ. ඒ වගේම ගඳක් රසක් මොනවත් නෑ. ඒකකොට හිත තැම්පත් වුණාට පස්සේ ඒකවල විස්තර කරනවා මෙන්න මේ වගේ මූල ශක්ති රසයක් වගේක් කවදාවත් නොඋපන්නා වූ කවදාවත් නැරෙන්නේ නැතුවනා වූ කවදාකවත් වෙනස් වෙන්නේ නැතිවෙනා වූ මූල ශක්තිය වගේ හිතට එන්න පටන් ගන්නවා. එතෙන් දෙන්න බෑ ඇහෙන් තුලින් කන තුලින් නාසය තුලින් යන තාක්කල් අපි අපි ආශ්‍රය කරන කුප්ප වෙච්ච කෙලෙසිච්ච මොනවාදෝ සංඥා වගේ. ඒ සංඥා කපුවට පස්සේ හිත හරියට මේ නිවසට ආපහු ගියා වගේ අපි යුනිවර්සල් කොන්ෂස්නස් එකට සම්බන්ධ වෙනවා වගේ. මුල් ලෝකේ තියෙන මූල ශක්තිය වලට අපි සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. අපි ගෙදර යනවා. අපි අපේ හිතේ මූල ප්‍රාණයට යනවා. නැත්තම් හිතේ ප්‍රබෝෂණය නතු වෙන්න පටන් ගන්නවා ආගන්තුක උපක්ෂේෂ ගෙවෙනවා. ඒ ගෙවෙනකොට මේක දැන් දන්නේ නැති කෙනා නැත්තම් මේ රූප වේදනා සංඥා සංඛාර පිළිබඳ සැලසුම් වැඩි කෙනාට බය ඇති වෙනවා. ඒ මෙච්චර කල් කරපුවා කොහොමද මෙච්චර ආසාවෙන් ඉති කරපහා. අතහැරෙනවා අතහැරිච්ච එක වුණා අතහැරීම කනගාටුවක් දුකක් බාටපත් වෙනවා. ඒ නිසා විනාශනාත කරමින් විනාශනාත අහමින් බොහෝ කල් කරනකොට තමයි තේරෙන්නේ මුලින්ම පටන් ගන්නකොට අරමුණ ගොරෝසු බව කිසි බාධාවක් නොතොර හිතියොත් අරමුණ එන්නේ සිවුම් වෙන බවක් ඒ සිවුම් වීම භාවනා ප්‍රගමනයක් බවක්. දන්නවනම් ඉතින් ඊට පස්සේ අරුවානේ ඇත්ත ඇටි දකින දන්ත හෝ ය아가න්න පුළුවන් තරක් හම්බ වෙනවා. ඒකත් ලොකු එක විදිහට බලනකොට ජීවිත ඉස්සලවතාවට එනවනම් ලොකුම වෙනසක්. නමුත් අනුගාමී එක නිවස බාටපත් කරගන්න පුළුවන්. මොකද මෙතන ප්‍රශ්නයක් ආවා. රූප බලනවා කියන්නේ ඒක දක්ෂිනේ රූප බලනවා නම් අපි ඇහැට දක්වා රූප බලන දරන දක්වා කෙරසිලා තියෙනවා. ඊට පස්සේ අපි රූපයට ආස කරන කොතරහ වෙන ඉතින් ප්‍රතික්‍රියා කරනවා. එතකොට හිතේ ප්‍රകൃතිය නෙවෙයි. ඒ වතුර වතුර කඩ නතර වෙලා නෙවෙයි, කලි ගන්න වෙලා. ඒකකොට ඡායාව වෙන්නේ නැහැ. ඒකේ ගැඹුර වෙන්නේ නැහැ, අඩිය වෙන්නේ නැහැ. නතර වෙච්ච වෙලාවට ඇහැට හිත ගිහලා නැහැ, රූප වලට මත් වෙලත් නැහැ. කනට හිත ගියලත් නෑ සද්ද වලට මත් වීමකුත් මච්චා කියන්නේ ගැටීමක් ඇලීමක් එන්නේ නෑ නාසයේ කයට ඉන්න නමුත් පන තියෙන බව දන්න හොඳට තමන්න පුළුවන් මේක සමහරලාට සද්ද බල මේ හදිසි අනතුරු වලදී මේ සිද්ධ වෙනවා කියන අපෞද්ගයන් ඒක මේ ඒක වෙන්නේ නැති ඔය කුමාරතුමනි දහතුමා කියලා තිබුණේ උඹට මොනවක්වත් කරන්න බැරි වෙලාවේදී. උඹට පුළුවන් කවුරුට තේරෙයි කියලා. එදාට උඹේ හැකියාව උඹට තේරෙයි. පොඩි පොඩි දේවල් පුළුවන් පුළුවන් කියන එකත් ඒ නිසා තමයි ඒකට කවදාත් අතෙන් යන්න හම්බෙන්නේ. ඒ නිසා අපේ හැකියාවන් අපි පැත්තක තියනවා. පැත්තක තියලා ඊතර මොනවාක්වත් නැතුව මේ මැද එකට ඇවිල්ලා ඉන්න පුළුවන්ද කියලා බලන්නේ. ඉතින් ඒක ඒ ඔය අනස්ට් හිමිගේ නැත්නම් නිසර්ගදත්ත මහරජ එහෙම නැත්නම් ඔය තුන්හත දෙයකට ඒ ඉන්සයිට් එක ඇවිල්ලා තියෙන්නේ හදිසි අනතුරකින්. භවනා කරන්නේ හදිසි අනතුරකින් මොකවත් හිතර වෙලා නැහැ. පටජාරාවට දරුවෝ නැති වුණා, පුරුෂයා නැති වුණා, ධම්මකාත නැති වුණා, මල්ලි නැති වුණා, රෙදි නැති වුණා, විල්ලච්චාව නැති වුණා. බුදුහාම වෙලක නංගේ සීලෝපන් කියලා බලනකොට මොකක්ද කරන්නේ? රෙසි බලනකි පිස්සු ඩබල්නේ මොනක්ද කරන්නේ? අපි හිතනවා අපි වයසට යනවා අපිට අරක නැති වෙනවා මේක නැති වෙනවා පපුව බඳා ගන්නවා අඬනවා ඔව් ඒක නැති වුණාට පස්සේ බලන්න මොකක් අර හොලිදලා ආයෙ පටන් ගන්නවා ඉතින් සමේ ලැබිලා කියන දේවල් තේරම අනිත්‍ය කියලා හිතාගත්තට පස්සේ මොනවද වෙන්නේ අපි ඒක නිකන් කරුණාවෙන් කවුරක්වත් කියලා දෝෂයක් බලන එකක් නෙවෙයි මේ මේ දකින්න කච්චේ නොදකින්න කියලා නෙවෙයි අපි දන්නා මේ කච්චේ තමයි අපිව බැඳලා තියන්නේ අපි ඒක අතේ දුරින් ආශ්‍රය කරන ප්‍රශ්නයක් නැහැ ඒක මහා කර්මාවෙන් සාස්ෘණ වාසය තමකට විතරයි කියන්න පුළුවන්. අනික කටු බොහොම කැමැති. ඒකේ රක්ෂණ රාශියක් තියෙනවා හොඳයි. ඈ හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා හොඳයි. ඔක්කොම හොඳයි තමයි. නමුත් ඒකේ මොකද වෙන්නේ? අපේ හැකියාව අපිට කවදාකවත් උරගන්න හම් වෙන්නේ චක්කමුක්කකදී අර. ඒක බුදුහාමර රජගත තිබිච්චාව. කුමාරගත තිබිච්චාව. ඔක්කොම සැපතිදී අතාරින්න පුළුවන් නම් එතකොට තමයි ඇත්තටම පුළුවන් වෙලාවේ තමයි හැකියාව මේවා කරන්නේ කියන්නේ රූප රූප වශයෙන් නැතර කරන්න. වේදනා වේදනා වශයෙන් නැතර කරන්න. සංඥා සංඥා වශයෙන් නැතර කරන්න. සංඛාර සංස්කාර වශයෙන් විඥාන විඥාන වට ඔපදාන්න යන්න එපා. ඕවා නිකන් නැතුවරි දේවල් කියලා හිතන්න යන්න එපා. ඕක ඔක්කොගෙම කරන්නේ අපි වෙලාවට කුප්පණේක. එහෙම නැත්නම් වෙලාවට අපි ඇමියුස් කරන එක අපි මත් කරන එක විතරයි. ඉතින් මතෙන් මත යනවා ඊට පස්සේ නැහැ නමුත් අපි දන්නවනේ මේක මතයක් කියලා අපි කොහොමද කුඩු කාර්යයකට බණින්නේ. කවදාකවත් බෑමක් කුඩු ගහන මිනිහෙකුට අපිට වහින මිනිහාවත් කුඩු ගවට අපිත් මතක තමයි ඉන්නේ. කිසිම කෙනෙක් කිසිම වෙලාවක ওই මතෙන් තොර නැහැ. එනිසෝ අපි කියනවා මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා මත්පැන් පාවිච්චි කරනවා නරක පුරුදු පාවිච්චි කරනවා අර එමේ කියලා. මොකද ඒක අසභ්‍ය නිසායි අපි කියන්නේ ලෝක සම්මත නිසා නෝ අපි බැහැලා තියෙන අට්ටය දිහා බලනකොට අර මිනිස්සු නම් දන්නව අඩු ගන්න බැහැ මොකද්ද කියලා. අපි තාම දන්නේ නැහැ. හරිම බයනකයි මේක. හැම වෙලාවෙම බලන්න ඕනේ වෙන් කරන්න පුළුවන් කොටහක් තියෙනවා නම් හයි හති කියන දා වෙන් කරලා බලන්න. එදාට අපිට තේරෙයි අපේ හැකියාව මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා කවදාකවත් කාටවත් දුකක් දෙන්න යන්න එපා. ඒක අමනුෂ්‍යයි. ඒ දුක ඇතිවෙච්චලාදී පොඩ්ඩක් බලන්න කියන්නේ මේ හරහා යනකොට මොකද වෙලා කියලා මොනවක්වත් වෙලා නැහැ. ඇක්සිඩන්ට් වලින් වෙච්ච මම අප්පෙච්ච හම්බෙච්ච ගමන් මම අහන්නේ කරුණා කරලා ඒ වෙච්ච වෙලාවේදී පොඩ්ඩක් වෙච්ච දේ කියන්න කියලා. හිතිච්ච දේ නෙමෙයි. මොනම කලබලයක් ඇතිලා. කොහොම ලස්සන දෙයක් අර මොකද්ද මතකයක් තිබිලා තියෙනවා. ඒ යන්ත්‍රෙත් අරගලලා තියෙනවා. නමුත් ඉතින් අර ලෝකෙට බලනකොට නම් ඒකෙන් නොවිය යුක්තක් වෙලා තියෙන එක. නමුත් විය යුක්තක් වෙලා තියෙන්නේ කලින් සතිය බොහෝ කල තිබුණා නම් සතියෙන් ඉන්න පුළුවන් කමකුත් තියෙනවා. ඒ නිසා මරණ මොහොත කියලා කියන්නේ එච්චරම භයානක තත්ත්වයක් නෙමෙයි. එනකම් අපි මේ ප්‍රිය වස්තුන්ගෙන් අපේ ඥාති විශේෂයක් වෙනවා කියන සුචිසුලක් කරිලා සුනාමයක් ඇයි. ඒක වස්තු විශේෂයක් රජේ ගිනි ගන්නවා කියන එක මොනවාක්වත් වෙන්නේ නැහැ. වෙනවනම් ඕන නැතුව තාචකයක ඉන්න පුළුවන්. ඒක නිසා කියනවා මේ ශොක්‍යයක් වදිනකොට දේශීය කරන්ට් එකේ ඕනම කෙනෙකුට ඉවසන්න පුළුවන් කියලා. නමුත් අර ෂොක් එකට බය වුණොත් නම් heart attack එකෙන් මැරෙන්නේ. සර්ප විෂ කවදාකවත් මිනිසුන්ට මරන්න බෑ. හැබැයි සර්ප විෂට බය වුණොත් වහාම විෂ ක්‍රියාත්මක වෙලා ශරීර පුරා පැතිකොත් ඉන්දිය අමාරු වෙනවා. ඒක නිසා ඒ කෞටිල්‍ය කියන බ්‍රාහ්මණයා බුදුහා මේ ඉන්දියාවේදී කියලා දීලා තියෙනවා රජ පරම්පරාවේ ඒ ස්ටඩි කරලා බලුවොත් ඔක්කොම වහදීලා මැරලා ගියේ. පුතා විසින් තාත්තට වහදින එක තමයි රජ පරම්පරාවේ චාරිත්‍රය. ඒකේ ස්වභාවයයි. ඒ නිසා කියවලු ටික ටික වහකාලා පුරුදු කරන්න කියලා රජ පවුලට. මට්ටමක් නැකට පස්සේ කොච්චර අහගවත් මරන්න බෑ. ඉතින් අපි මේ ඔක්කොම සම්පූර්ණ පිසු ජීවිතයක ජීවත් වෙනවා කියලා කියන්නේ පුංචි වසකටත් නැරලා යන එකයි. අපි සාමාන්‍ය විස බීජත් එක්ක ජීවත් වෙන්න හදලා අපි පුරුදු කරගත්තා නම් සාමාන්‍ය වශයෙන් අපි මරන්න බෑ. ඒක නිසා අපි දන්නවා මේ ඉන්නේ අප කරා ඉන්නේ මොකද කොහොමකට අපි මොකක් හරි යම් දෙයකට අපි ශක්තිමත් කරන්න අපි නොගිය යුතු දේවල් විදිහට මකන්න ගියොත් අපි කරන්නේ අපි කෘත්‍රිම විදිහට අපි නිකන් වැල්කඩ විල්ල අවුව වෙලාවට ඒක ඇදලා දැම්මා වගේ අපිට දේවල් වල දරා ගන්න බැරි තත්යකටපත් වෙනවා. ඒ නිසා පැමිණි දුක් පැණිදායි කියලා අපි ළඟ ආමනී ලෝකේ තියෙන අදහසක්. ඒකම තමයි ඔය කියන්නේ ඔය රූප වේදනා සංඥා සංකාර පිළිබඳ උපාදානය අපි කියන රහයෙන් රකින්න දෙන්නේ අපිට හම්බෙච්ච ලොකුම දේ කියලා. සර්වත්‍ංශිකලෝක ආගන්තුකය. ආගන්තුකදී දීලා දානවා. දීලා දාන කියලාගෙන. අමතරින් දීලා දාන නේද? දීලා දාන්නේ මේ වෙලාව වෙනකොට කනකට වෙන්න එපා. පරීක්ෂා කරලා බලන්න. බලන බලනකොට ඒකෙච්චරම නැති වෙන දෙයක් නැහැ. ඒ නිසා ඕනම ඊළඟට පත්වෙච්ච හැම කෙනෙක්ම සල්චේ කියලා බලන්න ඒකට අපිට වැඩි දුකකට මොන දේලා මේ වීරත්වය ඇති කරලා තියෙන. කවදාකවත් කවුරුත් ආශිර්වාද අන්නලා වීරෙක් ඇතිලා නැහැ ලෝකේ. කියා ගන්න බැරි දුකක් විඳලා තියෙනවා. ඊට පස්සේ තමයි වීරත්වයට පත්වෙන්නේ. සාපි ඒ පැමිණිච්ච දුක් වලට නැති වෙන්න කටයුතු කරනවා නම් ඒ කියන්නේ අපිට මේ ජීවිතේ ලබා දෙන රචිනාව ඒ ඇඩ්වෙන්චර් එක එහෙම නැත්නම් අධිගති ඇඩ්වෙන්චර්ස් වල සිංහලෙන් මොකක්ද කියන්නේ ඒක පන්නන එකයි කරන්නේ එදා සෝභායට මුණ දෙන එකයි එදා බුද්ධ ඥානසී ඉන්න කාලේ සංඝයා වහන්සේලා මොන තරම් සෝභා ධර්මයක් එක්ක ඉඳලා තියෙනවා එහෙම කරන්න නැහැ පුළුවන් තරම් ඉවෙන් අයින් කරලා අයින් කරලා අයින් කරලා අපි නිකන් මේ කොහොම සියුම් තුනේ කච්ච කරපත් කරගන්නවා වත් කරපස්සේ හැම පුංචි දෙයකින්ම සාධන කච්චකට එනවා ඒ නිසා මේක හරි ලේසියි තේරුම් අරගන්න මේ භාවනා කරපු කෙනෙකුට නෑ එහෙම නැත්නම් හිතන්නේ මේ මොහොතර ඕන් නැති බණක් උගන්නන්න හදනවා කියලා වගේ තමයි තියෙන්නේ. මේ ලෝකයේ කියන ප්‍රගමණයට සුඛයට විරුද්ධව යන කතාවක් කියන වගේ තියෙනවා. ඉතින් මේක දෝෂයක් නැත්නම් ඒක සර්වඥාන්තේ කාලේ මේ දෝෂෙ තිබුණා. මේක මේ උච්ඡේදවාදී කතාවක් මේක මරණය පිළිබඳ කතාවක් කියලා. දැන් ඕක ඔය රාස දන්නවනම් හරි ලස්සන සතුටින් ජීවිතේට මොන දෙන්න පුළුවන්. ඒක ඇත්තටම මොකක්ද අදහස් කරන චිත්ත විදියට දානවා කියන එක. විඥානය කියලා දැනගන්නවා නෙවෙයි. ඒක නෙවෙයි තන රූපක් කියනවා, වේදනාවක් කියනවා, සංඥාවක් කියනවා, සංස්කාරයක් කියනවා, විඥානයක් කියනවා. අමුත් විඥානයෙන් දැන් ගැලට අහු වෙලා නැහැ. ඉන්ද්‍රියන්ට අහු වෙලා නැහැ. අනින්ද්‍රිය ප්‍රතිපදයි. ඉන්ද්‍රිය ප්‍රතිපද නැහැ කියලා දැනගන්න. ඔව් ඉතින් විස්තරේ කියමු බෑ. මට මොකද සබාසනේ මානෙට නෑ අපිට රූපයක් පේන වෙලාවට රූපයක් පේන බව මෙනෙහි කරනවා නම් අපි රූපේ පිළිබඳ රාගයක් වෙන්නේ නැහැ අපිට. එනිනකොට කටට තරගෙන බලන්නේ කියොත් අපිට ඕකට ආසාවක් ඇති වෙන්නේ. නැත්නම් මෙනෙහි කරන වෙලාවේ රූප පේන බව දන්නවනම් රාග ද්වේෂ එන්න විදියක් නැහැ. හිත ඒ චිත්තක්ෂණේ කෙලස් පහළ වෙන තියෙන අවස්ථා කපන්න පුළුවන් මෙනෙහි කරනවා නම්. එළද සිටිනවා නේද? සතිය කියනවා නම්. ඒ සතිය යුක්තව වැඩ කරනවා නම් හිත පවතින විතරෝම තද බල කම්පන වල නෙවෙයි පොඩි කම්පන තියෙනවා. එන්නේ එන්නේ කම්පන නැති. එතකොට බවංග චලනවා ගැට යනවා. කඩාගෙන ගිහිල්ලා රූපයක් දැක්කා කියලා උඩපණින්න යන්නේ නැහැ. අඩු ගානේ ආස්වාස වෙලා ආස්වාස ප්‍රසවාස වෙලා ප්‍රසවාස මෙනෙහි කරන යනවනම් කෙලෙස් පහළ වෙන්නේ නැහැ. කොටිම සතිය. නෑ අපි වචන ගන්න පුළුවන් ඔය භාවනේ ගන්න වෙන්න බෑ ඔය ඉස්ති වෙනකොට චිත්ත වීඩියෝ එක අභිධර්ම ක්‍රමයේ කියන චිත්ත වීඩියෝ පහල ජවනක් කියන ඉවරයි එතන අපිට ගන්න තියෙන්නේ මිනේ කිරීම කරනවා නම් කෙලෙස් වලින් අපි ආතුර වෙන්නේ එනිසා මිනේ කිරීම දිගට කියලා සතිය දිගට යනවා නම් අපේ හිත පවතිනම ලෙඩ නැති තත්ත්වෙක අලුතෙන් ආගන්තුක කෙලෙස් වලට එන්නේ ඉඳ නැහැ. අපි ඉන්සාර කියනවා සතිය තියෙනවා නම් අනුප්පන්නාංච පාපකාන අවසනා අනුප්පාදාය නෝපන් කෙලෙස් නෝපජීවී වේද. උපන්නා කෙලෙස් නැති කෙනෙක් පිස්කාරයට කරනවා. ඒකෝට මොකද වෙන්නේ? කනදාසි සුදු පාට වෙන එකනේ. අලුතෙන් කෙලෙස් ධාරව එන්න බෑනේ. එකක් එන්න දෙන්නේ නැහැ. අනිත් එක ආපු කෙලෙස් මෙනේ කරනවා. මේ කාමචන්දය කාමචන්දය වශයෙන් දකින්න. වේදනාව කම වේදනාව වශයෙන් දකින්න මොකද වෙන්නේ? වේදනාව නැති වෙනවනේ. නැතු යයිතු නෑ ප්‍රොක්ලට වෙන්නේ අන්නේ විදිහට පෙන්සලේ ඉවතුන පද ඉරදකින් මතනවා වගේ මෙනේ කරන්නේ මෙනේ කරන්නේ හිතේ දැනට තියෙන කෙලස් පවා මකර දානකොට අර පිසුදු හිත තමයි එන්නේ ඒක නිකම් මේ ගොරෝසු උපමාවකින් පෙන්වලා දෙන්න තියෙන ක්‍රමය තමයි ඔය විදිහේ ඒ කියන්නේ මරණ වේලාව වෙනකොට මරණ වේලාව ඉන්නවා කියලා දන්නවනම් එමසක සුචිතකෝ අවසාන හිලකෝ නැහැ එළඹ සිද්ධිය අනේක විතර සිද්ධ වෙන්නේ එනකොට සිද්ධිය සිද්ධ වෙන්නේ අවිද්‍යාව නෙවෙයිනේ සිද්ධි සිද්ධිනේ විද්‍යාව දැන් මම කියන්නේ ආලෝකේ නරන බව දන්නවනේ එහෙම සිද්ධ වෙනවා නම් ඒ පුද්ගලයාට ඊගාට වෙන එක පිළිබඳව ධක්කෝපකින් ඇදගෙන වැටීමක් වෙන්නේ නැහැ විශේෂව බලන්න පුළුවන් ගැටයක් තියෙනවා ඉතින් ඒකට පුළුවන් වෙනවා මේ අපිට ඊගාව වෙන්න තියෙන වැඩේ පිටුමකට ෆ්‍රී චොයිස් එකක් හම්බ වෙනවා අපිට වෙනස් කරන්න පුළුවන් තත්ත්වය හම්බ වෙනවනම් ඒව නොදී අවස්ථාව දෙනකොට හොඳයි නේද? දැනගෙන සිද්ධ වෙන එක. ඒක නිසා සමාජික මරණ අවස්ථා නොවෙන්නත් පුළුවන්. උනා උනා ඒකේ තියෙන වේදනාව වේදනාව වශයෙන් දැන ගැනීම නැත්නම් අවිද්‍යාවෙන් තොරව ඒක බැලීම තමයි දරුවචනසේ දේශනා කරන්නේ. මිනිස්සුන්ට විතරක් කර හැකි තාමත්ම වැදගත්. ඒක මරණ වේදනාව කියලා කියන්නේ අත්දැකීම වල ඉහළම කෙලවරක්. කියන්නේ ආන්තික කෙලවරක්. ඒකෙදි පුළුවන් බවයි මතක් කරන්නේ. කටින්ම රාහුල ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ ඔබ ආනාපානේ හැම පැතිකඩක්ම දැකලා තිබුණා නම් අවසාන හුස්මත් යන්නේ දැක දැක දැන දැන. එතකොට ඒකට සූදානම් වෙච්ච ගතියක් තියෙනවා. ඒ කියන්නේ අපි හොඳටම දන්නවා නම් විභාගෙට යන්න ඉස්සෙල්ලා ප්‍රශ්න පත්‍රේ තියෙන මේවයි කියලා. ප්‍රශ්න පත්‍ර ලීක් කරන වෙලාව කොච්චරද කියනවනේ. එහෙම නැතිනම් අපි දන්නවනේ මොකක් කොහොමද විභාගෙට ගියාම අපි අංක කරන්නේ කියලා. එතකොට අර බල ප්‍රසතිය බලනකොට අපිට චක්කුමුක්කු නැහැ. එකක් ප්‍රත්‍යයන් අනිත් එක දන්න දේ කියා ගන්න පුළුවන්. නිසා මේ වෙලාවට ඒ කලබල වෙලාවල් වල එළඹ සිටි සීයේ කටයුතු කිරීමමයි වෙන උපකරණයේ අන්තර සූත්‍ර මොනවාක්වත් නැති වුණාට ඒක තමයි වැදගත්ම අවශ්‍ය කරන දේ ජීවිතේකට. ඒකට යන්න නම් අපි ඒ බව දැනගෙන ඉන්න එක. ඒ වුණොත් මොකද කරන්නේ කියන එක නෙවෙයි. ඒ නිසා අර මේ ක්‍රිෂ්ණමූර්තිතුමා හොඳට උපමාවක් දෙනවා. එයා කියනවා අන්ධකාරේ මඳ අන්ධකාරේ ගොම්මනේ අපි ඇවිදිනකොට මේ කකුල පාත් කරමින් යනකොට යම් විදියකට දැක්කම මේ කකුල තියන්න හදන්නේ සර්පේකුඩ කියලා. අපි වමකට දුවන්න ඕනේ දකුණට දුවන්න ඕනේ කියලා කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ නේ. දන්නවා පෑගුණොත් මොකද වෙන්නේ කියලා. එහෙනම් දුවන්නේ අපි දන්නේ. ඒක ක්‍රමයේ අවශ්‍ය නැහැ. අපිට ඕන කරන්නේ චිත්තක්ෂණ කලින් දැක්කම මේක විසකෝර සර්පයා මේකකම නිදි. කකුල තිබ්බොත් කරා. අනිත් වගේ තමයි මේ කෙලෙස් පහළ වෙන්න චිත්තක්ෂණ කලින් දන්නවනම් ඉතාමත් ධර්ම ක්ලේශය වුණත් ඒ ක්ලේශික අපිට දෂ්ට කරගන්න බැහැ. ආ මේක තමයි යෝනිසෝමනස්කාරයෙන් කරලා දෙන්නේ පුළුවන් තරම් එන ටිකට එනකොට සූදානම් කරලා කියන්නේ. ඒක බරපතල දේවල් මුලින් කරන්න බෑ. පොඩි පොඩි දේවල් කරගෙන ගන්න ඉතාම බරපතල දේලා ඔය යාන්ත්‍රණයම යය වෙන දෙයක් නෑ.